uppajjati manapang uppajjati amanapang uppajjati manapamanapang සෝ තේන uppannේන මනාපේන uppannේන අමනාපේන uppannේන මනාපමනාපේන අට්ඨියති හරායති ජගොච්ඡති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අද දවස දක්වා මේ දේශනාවලියේ ඉතිහාසය නැත්නම් සම්පින්දන ඉතිහාසය ගත්තොත් අපි පටන් ගත්තේ මේක මාළුකපුත්තු සූත්‍රයෙන් ඒකෙදී සර්වචන්නාංශයේ මාළුකපුත්තු ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් හරහා මාළුකපුත්තු ස්වාමීන් වහන්සේගම කට උත්තරයක් ගන්නවා ඒ යම් වූ ඒ චක්කු විඤ්ඤාය රූපයක් තියෙනවා නම් ඇසින් දැකිය යුතු වර්ණ සංතාන දායක රූපයක් තියෙනවා නම් අදිත්තං අදිත්ත පුබ්බන්න පස්සති නේත් නතේ හෝති නචතේ හෝති පස්සේ යන්ති දැකලත් නැහැ දකිමිනුත් නැහැ බලමිනුත් නැහැ මත්තර බලන්න වෙන්නේ නැත්නම් එහෙම දෙයකින් අපිට රාගයක් ප්‍රේමයක් තෘෂ්ණාවක් හටගන්නේ නැහැ කියලා ඉතින් ඒකෙන් අපි මේ භාවනාවට අපි ගත්ත උපදේශය තමයි අපි අතීත රූප පිළිබඳව අතීත රූප සම්බන්ධව කාදාවත් කියලා සුපදින්නේ නැහැ. ඉන්සයිව පිළිබඳව භාවනා කළ වැඩන්නේ නැහැ. ඒක අනාගත රූප පිළිබඳව කියලා සුපදින්නේ නැහැ. රංග ඡන්දයක් රාගයක් ප්‍රේමයක් හටගන්නේ නැහැ. එනේ ඒක පිළිබඳව භාවනා කළ වැඩන්නේ නැහැ. ඒ නිසා අපි ගත්තා එකෙන් ඉතිරසාර විදියට භවනා කළ යුතු වර්තමානයේ පේන රූප. අවුරුද්දන් අපිට කියන්න පුළුවන් පංච වස්මාන පේන ශබ්ද, ගන්ධ, රස, පහස එහෙම නැත්නම් මනසට එන ධර්මතා කියලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදිත් අපි මතක තියාගන්න ඕනේ මේ චක්කු විඤ්ඤාය රූපයක් වර්තමාන වශයෙන් ලැබිලා තියෙනවා නම් ඒ චිත්තක්ෂණේ සද්දයක් එන්න විදියක් නැහැ. ඒ චිත්තක්ෂණයේ ආය ගඳක් රසක් පහසක් ධර්මතාවයක් ඉන්න විදියක් නැහැ. මොකද අපිට තියෙන එකම විඥානය විඥානේ චක්කු විඥාන චක්කු විඥානේ පාඩපත් වුණා නම් ඒ වෙලාවේදී සෝත විඥාණයට ශබ්ද විඥාණයට හිත දාලා වැඩක් නැහැ. මොකද ඒවෙන් අර වගේම රාගයක් ප්‍රේමයක් ඡන්දයක් උපදින්නේ නැහැ. ඒ නිසා කාටාරි පරිච්ඡින්න වශයෙන් පරිච්ඡේද වශයෙන් දැනගන්න පුළුවන් නම් මගේ හිත තියෙන දැන් රූපෙක නැත්නම් මගේ හිත චක්කු විඤ්ඤාය රූපයක් තියෙන චක්කු විඥානේ බවට පත් වෙලා තියෙන්නේ කියලා. එයාට ඒ මතින් පහළ වෙන කෙලෙස් ප්‍රමාණය පිළිබඳව සතිය යොදන්න පුළුවන් නම් ඒක තමයි භාවනාව වෙන්නේ. ඒ වෙලාවේදී දැකපු රූප ගැන හෝ දකිද්ද තියෙන රූප ගැන හෝ නැහැ හිත ශබ්ද ගැන හෝ වේදනා මේ ගඳ ගැන හෝ රස ගැන හෝ පහස ගැන හෝ ධර්ම ගැන හෝ භාවනා කළ යුතුත් නෑ වයින් ඡන්දයක් ප්‍රේමයක් රාජයක් පහළ වෙන්නෙත් නෑ වයි භාවනා කරන්නේ වන් දකින්නත් බෑ ඒක නිසා කොටු කරගන්න එක ආපాతගත වෙලා තියෙන්නේ හිත මොකීරද කියලා කොටු කරගන්න එක මේ අනුව තේරෙනවා ඉතාමත් වැදගත් කියලා කොටු කරගත්තා නම් ඒ හිත දැන් තියෙන්නේ මනාපෙද ඒ හිත දැන් තියෙන්නේ අමනාපෙද ඒ හිත දැන් තියෙන මනාපමනාප දෙක අතරමැදද කියන එක අල්ලගන්න එක අපි ඊයේ ගත්ත පාඩම හැටියට ඕලාරිකං සංකතම් පටිච්චසමුප්පන්න ඒක බොහොම ගොරෝසු තේරෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක ඒ වෙලාවෙම හට ගන්න මනාපමනාපයක්. ඒක හේතුඵල ධර්මයෙන් හට ගන්න දෙයක්. ඉතින් කෙනෙකුට මේ විදිහට දැන් මගේ හිත තියෙන බලමින් මම නිරීක්ෂකෙක් මම බලන්නේ මට මේ බලන රූපයත් එක්ක මේ ගමන යන්නෙම ඒ බලන එකේ හිත ගැලවෙන්නේ නැත්නම් ඒකට තියෙන මන අපේ නිසායි. එහෙම නැත්නම් මන අපේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මනාවපන අපත නැති එකේ කියලා ඒ වෙලාවේදී මේක දැනගැනීමේ ශක්තියට වෙනම භවනාවක් බුදුහාමුදුරේ දේශනා කරන්නේ නැහැ. බුදුන් දේශනා කරන එක බොහොම ප්‍රසිද්ධයි කියලා. අපි යමක් දිගේ ගනුදෙනුව දිගට කරගෙන යනවනම් යන්නේ එක්ක එක බණ අපේ පහළ එක්කම අපේ පහළ වෙලා එක්කම නාපමන පහළ වෙලා ඉතින් මේක දැක ගැනීම තමයි අරියස්ස විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා කියලා බුදුරජාණන් චිත්තාවත් බරසාර විදිහට කියනවා මේ ආර්ය විනේහි වෙන කිසිම දෙයකට සමාන නැති අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනා කියන්නේ මගේ හිත නැත්නම් මගේ විඥාණය කොයි ඉදරද ඇසුරු කරන්න කියන එක ඒ ඒ වෙලාවේ අල්ලනවා කියන එක ලේසි නම් නෑ. මොකද මේක හිත පිස්සු ඇච්ච වඳුරෙක් වගේ මේ අත්ෙන් අරහතට බණින්නේ කියලා නෙවෙයි. නමුත් මේක ඇල්ලුවේ නැත්තම් මේ ගමන මේ සටහන මේ සර්කිට් එක මේ පද්ධතිය මේක වැඩ කරන්නේ නැති මොන තාලෙවත් අල්ලන්න බෑ. ඉතින් ඒක සඳහා සාමාන්‍ය දල උපදේශයක් දෙනවා අපිට අවශ්‍ය කරලා තියෙනවා නම් ඇහැ කොහේ මේ හිත කොහේ තියෙන කියලා දැනගන්න අරමුණු එන එක අඩු කරන්න සතිය වැඩි කරන්නයි කියලා. එතකොට අපිට දවසක් එනවා එන අරමුණු අඩුයි එනේන අරමුණ ඇහෙන්ද කනින්ද නාසයෙන්ද දිවෙන්ද කියලා සතිය පිටව ගන්න පුළුවන් ඉඩපාඩුව ප්‍රස්තාව වැඩි වෙනවා. ඒකයි මේ භාවනා කරනකොට නැවතිල්ල වැඩ කරන්න කියන්නේ. ඒකයි මේ භාවනා කරනකොට සතියින් වැඩ කරන්න කියන්නේ. ඒකයි මේ භාවනාදී වැඩ කරනකොට කතා නොකර තව කවුරුහරි මේ පටලවා ගන්න නැතුව මේක පට බේර ගන්නයි කියන්නේ මේක තමයි SMS කියන්නේ slowly mindfully silently එහෙම නැතුව අපිට මේ වේගෙන් දුවන අරමුණු රාශියක් එක්ක දුර්වල සත්‍යක් තිබුණොත් අපිට කවදාවත් මොකද වෙන්නේ කියලා අල්ලන්න බෑ ඒක අපි නිදර්ශනයක් වශයෙන් ගත්තේ දුවන විදුලි උත්පාදක අතරක් අපිට හදාගන්න බෑ ඒක වේගය අඩු කරලා නතර වෙන වෙලාවේ තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේක කොහොමද කොහොමද වැඩ කරන්නේ 120 200 කියලා කරන්ට් එක ඩීසල් එන්ජින් එකක්ද පෙට්‍රල් එන්ජින් එකක්ද ජල විදුලියද මොන දේ හෝ වැඩ කරන හැටි දැනගන්න ඒක වේග අඩු කරන්න ඕනේ අන්න ඒ වගේ අඩු කිරීමේ ක්‍රියාවලිය තමයි අපි සීලයෙන් කරන්නේ සතුන් මරණ හොරකම් කරන කාමීත්‍යචාර වැඩ නතර කරලා බොරු කේලා නිසචන පරිසචන නතර කරලා මේක කය වචන දෙක මේ කාය විවේකයකට ගැළපෙන විදියට පොඩ්ඩක් වේගය අඩු කර ගන්නවා. නමුත් ඒ තුල සඳහන් වෙන්නේ නැහැ මේ ඉන්ද්‍රිය භාවනාව. හිතෙනවා ඒ නිසා මට කියන්න බුද්ධ ආගම් කාර්යෝ නැත්නම් බුද්ධ ආගම ගැන කතා කරන අය මේ සීල ගැන කතා කරනවා කවදාවත් ඉන්ද්‍රිය භාවන ගැන කතා කරන්නේ නැහැ. ඒ කට්ටියට වග බීමවත් කරන්න බෑ වෙන කෙනෙකුට කියන්නත් බෑ මොකද කියන්න බැරි තමන් කරන්නේ නැති නිසා. ඒ නිසා බුද්ධ ආගමේ ඉඳලා බුද්ධ ධර්මයට කොට වෙන කෙනා මේක තමයි සම්දිෂ්ඨාන. කොච්චර බණ ඉගෙන ගත්තත් කොච්චර වරානුන්ට කිව්වත් කොච්චර ඉගෙන ගන්න ආස වුණත් කොච්චර නිවන් දකින්න ආස වුණත් ඒ කෙනා මේ සීල ශික්ෂාව ඉඳලා නැත්නම් සීලේ අධි සීල ශික්ෂාවක් වඩපත් කරගෙන ඒ හරහා මේ ප්‍රඥා ශික්ෂාවට පරිත්‍යාග කරගන්න නැත්නම් හික්ම වීමකට යන්නේ නැත්නම් ඒකෙන් බුද්ධ දක්ෂ බුද්ධාගමකාරයෙක් වෙන්න පුළුවන් වෙයි. හැබැයි බුද්ධ ධර්මයේ කියන එකේ නැත්නම් ගැඹුර නැත්නම් මේ මදේ මේ ගොබේ ඇතුළට දැක් ගන්න බැරි වෙනවා. මොකද මේක ලොකු කැපකිරීමක් දැන් කරන්නේ. මොකද්ද කැපකිරීම? තමන්ගේ ජීවන රටාව එහෙම හිත ගත කරනවා. සතිය පුළුවන් තරම් වැඩි කරනවා. කවදා හරි එනවා එතකොට එන එන අරමුණත් එක්ක සතිය ගානට යන්න පටන් ගන්න වෙලාව. ඒක හරීම සියුම් ජීවන දර්ශනයක් අතර තියෙන්නේ මේකට උපමාවක් දෙනවා ඒ බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ අපි බත් කනකොට නැත්නම් ආහාරයක් ගන්නකොට ඉක්මනට ඉක්මනට ඉක්මනට ගිලල දැම්මොත් එහෙම අපි ඒක හපන්නේ නැතුව ඒ ආහාරات එක කෙල මිශ්‍ර වෙන ප්‍රමාණය අඩු වෙන්න අඩු වෙන්න ඩයබටිස් ඇති වෙනවා. කාටද ඩයබටිස් නැතර කරනවා කටෙන් නැතර කරන්න තියෙන්නේ. කන කෑම හොඳටම ජී වෙනකම් හපන්නේ. අපල හැම ඝණයක්ම ගිලින්ද හැම ඝණයක්ම බොණ්ඩ හැම ද්‍රවයක්ම හපන්නේ කියලා ගාන්ධිතුමා කියලා දුන්න ඉන්ජින් කාර්යයක්. හැම ඝණයක්ම දී වෙනකම්ම හපන්න අපල අපල බොණ්ඩ. හැම දීරයක්ම බොනකොට පොඩ්ඩක් කියලා කටේ තියාන හපන්නේ කියලා. මේ දීර හපන්න ඕනකමක් නැහැ. නමුත් එතකොට තමයි අර කෙලුණන්නේ. එතකොට ආහාර ප්‍රමාණයට සාපේක්ෂව කෙලුණපු ගමන් මේ දී වැඩිය සම්බන්ධ ප්‍රශ්නේ කටේදිමයි වෙරෙන්නේ. කටේ තියෙන්නේ භාෂ්මික පරිචරයක්. උග්‍රෙන් පල්ලයට ගියම සම්පූර්ණ ආම්ලික වෙනවා. ඊට පස්සේ ටයිලින් වලින් හරි පිෂ්ඨේ හෝ සම්බන්ධ ජීර්ණයක් මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා කටේ හොඳට හපහපා ඉන්නවනම් එතකොට පල්ලයට ගියාට පස්සේ මේද සහ ප්‍රෝටීන් විතරයි ජීර්ණයට පහුවෙන්නේ. මේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණ සිද්ධ වෙන්නේ කටේ. ඉතින් අපි ඉක්මනට ඉක්මනට කනවා. නැත්නම් ඒවට ගිල දමනවා කියලා කියන්නේ. එතකොට හපන ප්‍රමාණය අඩු නම් ගිලින ආහාර ප්‍රමාණය වැඩි, උනන කෙල ප්‍රමාණය අඩු නිසා බොක්කට බරක් වෙනවා මේක. ආමාශයට හරි බරක් ඒකට කරගන්න දෙයක් නැහැ. ඒ වගේ භාවනා කරනකොට ගන්න අරමුණු ප්‍රමාණය අඩුකරනද ඒකට වගුරන සති ප්‍රමාණය වැඩි කරන්න. මේ දෙයට තමයි අපි බය. නැත්නම් මේ දෙයේදී තමයි අපි දුර්වල. මේ දෙයේදී තමයි අපි මොන්ටිසෝරි පද්ධතිය තාම ඉන්නේ. අපිට ඕනලා තියෙන ගොඩක් ගොඩක් අරමුණු ගන්න ගන්නවා. මේකේ තවත් පොඩි පටලැවිල්ලක් තියෙනවා. පටලැවිල්ලක් කියලා කියන්නේ මේ භාවනා කායයට විතරක් තියෙන හුනියමකුත් තියෙනවා. එයාට මේ නිවන් දකින්න ඕනකමත් පටලවගෙන දැන් තියෙන්නේ. අරමුණ තවත් වැඩිලා තියෙනවා. ඉක්මනට අර අල්ලපු ගෙදරේ කාට ඉස්සලා හතර වෙනි ධානය ගන්න ඕනේ. ඊට පස්සේ සෝවන් වෙන්න ඕනේ. ඒ නැත්නම් අර ගුරුවරයාට හොඳ මේ ගුරුවරයාට හොඳ අර අරමුණට හොඳ මේ අරමුණට හොඳ අර භාවනා මධ්‍යස්ථානද මේ මේකත් අරමුණක් වෙලා. ඒකත් මේ කොටට දාගෙන අර දිරවන්නේ නැති කොටට දාගෙන මේකත් එක පටලවා ගත්තාම පස්සේ අර මේ පුස්සල ගිලින්නේ මේ අලියෙක් වගේ ගිලගෙන ගිලගෙන ගිලගෙන යනවලු කැලි කඩන්න. ඉතින් පස්සෙන් එන එක වැල එහෙමම දිගටලු යන්නේ. පස්සෙන් එළියට එනවලු මේ පැත්තෙන් කනවලු. පිටිපස්සෙන් එන අලියා යට පස්සෙන් එන එක කෑවොත් ඌත් ඇමිනෙනවලු වැලට. කොහොම හත් දිනෙන් පැටලිච්ච කතාවක් තියෙනවා බඩ ලොකුවම මගේ කතාවේ. අලිය හත් දෙනා මේකම පුසලේ පැටලිලා. අපිටත් වෙන්නේ ඒකයි. අපි කරදාකවත් මේ අරමුණු කඩකඩා ඒක හපලා ඒක කෙලත් එක්ක මිශ්‍ර වෙන්නේ නැත්නම් මේ කන කෑමත් එක පස්සෙන් එළියට ආවොත් එහෙම එළියට එකක්. වලිගයක් ඕන වෙන්නේ නැහැ වෙනම. ඒක තමයි වෙලා තියෙන්නේ අපිට දැන්. ඒ මැදිර දැන් නිවන් දැකILLත් අරමුණක් කරගන්න. පිංකිරිල්ලත් අරමුණක් කරගන්න. ඊට පස්සේ මේ තරංගයත් අරමුණු කරගන්න. ප්‍රතිඵල අපේක්ෂාවත් අරමුණු කරගන්න. ඒ නිසා සාමාන්‍ය කාම උපකේටදී පොඩ්ඩක් කරදර වැඩි වගේ මට පේනවා භාවනා කරන අයට. ඒකයි තද වෙන්නේ ඔය. අනික කටේ ඉස්සලා ඉක්මනට යන්න යනකොට තමයි පොඩි පොඩි දේවල් වලට තද වෙන්නේ. කෙසේ නමුත් ඒ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ කන්න ආහාර ප්‍රමාණය අඩු කරලා කටට හොඳට හපලා කෙලත් එක්ක මිශ්‍ර කරලා බස්සයට දානවනම් ඉතින් ඊට පස්සේ ආහාර දිරවීම ප්‍රශ්නක ඉන්න විදියක් නැහැ. මේ අද තියෙන අද ලෝකේ තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි මේ ඩයබටිස් ප්‍රශ්න. මුත්‍රාසීනි. blood sugar. මේ කන දේවල් දඩබඩ ගාලා ගිලිනවා. ගිලිවල ඉතින් කඹරනවා. කවුරුනෝ ආයතනයක් ගන්න ගියාම හදිස්සි ඉතින් ඒකට හොඳට මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ වගේ අපිට ගන්න අරමුණු ප්‍රමාණය අඩු කරලා සතිය වැඩි කරන්න ගියාම එක වෙලාවක් එනවා අරමුණු සහ සතිය. හරියට දෙක සමාන්තර වෙන වෙලාව. ඒ වෙලාවේ තමයි මේ ආනාපානිය අපිට මුල මැද අග බලන්න පුළුවන් වෙන වෙලාව. ආනාපානික යාළු වෙන හැම වෙලාවෙදීම ආනාපාන වේගය සහ සති වේගය සමාන වෙන්නේ නැහැ. ආනාපාන වේගය සහ සති වේගය සමානව කරකිනකොට ආනාපාන වේගයේ හිටලා තුන එකක් වගේ පේනවා. ඒක හොඳට මුල බඳාක බලන්න පුළුවන්. ආනපන ශීඝ්‍රයෙන් කරකෙන වෙලාවේදී සතිය හැමීත්තන් දුවන්නේ ආවිල කලන්ත හැදෙනවා. වක්කාර වෙනවා. මේක ශීඝ්‍රයි. එතකොට ඒක සතිය වැඩි කරන වැඩි කරන ගිහිල්ලා ආනාපානයේ සතියයි සමා වෙන්න ආනාපානයේ ආරම් මේ මේ සති ශක්තිය සමානව යනකොට මේ ඉස්සරහ කියලා නතර කරලා තියෙන දෙයක් වගේ බලන්න පුළුවන් ගැටියක් එනවා. ඒක දක්ෂ කරනවා. ඒක භාවනා ජීවිතේ ඉස්සරහට හම් වෙන මේ අරම වශී කරගත්තා මුණට මුණ දාලා ගත්තා වගේ කියලා හිතෙනවා. අන්න එතකොට තමයි අපිට අරමුණ කැටි හැටි දැක් ගන්න පුළුවන්. මේ පස්සේ එළවෙලව තුන වෙලාවේදී අපේ කැන්ටේ අරමුණ වේගයට වැඩි සති වේගයට අඩුයි. ඒකට අරමුණ ආංශික වශයෙන් විතරයි දකින්න. ඒක පැත්තයි දකින්න. පූර්ණ දකින්න බෑ. දකින්න ඒක සමාන වේගයකින් ඉදිරියට යන්න ඕනේ. අන්න එහෙම යනකොට ඒ කෙනාට මේ සතිය වැඩි නිසා මේ අරමුණත් එක්ක ඇයි මේ සතිය සමාන්තරව යන්නේ එක්ක මේ අරමුණට මනාපයක් තියෙනවා නැත්නම් අරමුණ දෙක මොකද්ද අනියම් සම්බන්ධයක් තියෙනවා එක්කම මනාපයක් තියෙනවා එක්කම මනාප මනාප දෙක තියෙනවා ඒ මං ඊයේත් මං ඒක ඉතර ඉදිරියට ගියේ නෑ නමුත් අද වාක්‍ය තුනකින් කියන්න පුළුවන් මේ මනාපමනාප දෙක එනකොට තමයි කම්මැලිකම එන්නේ ඒක දකින්න අපි කැමති නෑ අපිට ඕනේ එක්ක මනාපේ එතකොට ඇද්දගෙන යනවා කියලා හලාගෙන දුවනවා අමනාපය ආපු ගමන් ගැටෙනවා මේක කරන්න බෑ මට භාවනා කරන්න බෑ කියලා මනාපමනාප දෙක උපේක්ෂා වේදනාව ඒ බුදුජානනාංශයේ මනාපේ කියන වචනේ පාවිච්චි කරන්නේ නැත්නම් අමනාපේ කියන වචනේ පාවිච්චි කරන්නේ නැත්නම් මනාපමනාප කියන දෙකම දාලා තියෙනවා. මේක වේදනා චෛතසිකයේ ගත්තොත් කියන්නේ අදුක්කම සුඛ වේදනාව කියලා. අන්නේ අදුක්කම සුඛ වේදනාවේ තමයි භාවනා ගමන තියෙන්නේ. එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ. ඒක තමයි අපි වෛර කරන්නේ. අපි එකේ ඉන්නකොටම කම්මැලි කියලා නිදිමතයි කියලා. එහෙම නැත්නම් අසරණයි කියලා, බයයි කියලා, නැත්නම් පාළුයි කියලා අපි අතාරිනවා. ඉතින් ඒ නිසා මං හිතුවා මේ කතාව කියලා දෙනකොට මේ උපේක්ෂාව ඇති කර ගැනීම සඳහා ආනාපානෙ හුරු කරගත්ත යෝගාචරයක් අපි ගත්තොත් එයා දන්නවා මගේ හිත දැන් තියෙන ආනාපානෙ ඒක මනාපයකුත් නැතත් නෙවෙයි බලන්නේ අමනාපයකටත් නෙවෙයි බලන්නේ ඒක උපේක්ෂක බව දන්නවා ඒක මධ්‍යස්ථ බව දන්නවා ඉතින් ඒකේ මේකටත් තව අතුරු කතාවක් කියනවා නම් යම් වෙලාවක යම් යෝගාවචරයකට මයිලක තියෙන හිතේ මනාපයක් නෙවෙයි මයිලක තියෙන අමනාපයක් නෙවෙයි මනාපමනාපය කියලා දන්නවනම් ඒක සතුටක් කියලා ධම්මදින තෙරිනාංශ කියනවා අපිට වෙලා තියෙන අපි ඒක දන්නේ නැහැ අපේ අවිද්‍යාව නිසා අපි මනාපයට ඇදලා යනවා අමනාපයට ගැටෙනවා මනාපමනාප දෙක මැදට එනකොට කම්මැලි නීරසයි කියලා නැගිටලා යනවා ඒ නිසා අපි කවදාකවත් මනාපමනාපත් එක්ක ගනුදෙනුවක් කරලා නැහැ. මූණට මූණ දාලා කතා කරලා නැහැ. මුලිච්ච වෙලා නැවෙන්නකොටම අපි නැගිටලා ගිහිල්ලා කියලා. ඉතින් භාවනා යෝගාවචර දැනගෙන ආනාපානිය හරහා නැත්නම් තමන් කරන පිම්බීම හැකිලිම නම් ඒක හරහා නැත්නම් මේ සක්මන හරහා ඒකේ අරමුණේ හිත තියෙනවා කිසිම මනාපයක් පහළ වෙන්නේ නැහැ. කිසිම අවනාපයක් පහළ වෙන්නේ නැහැ. ඔන්න ඔතන තමයි දැන් මේ අරමුණ මට උදව් කරන වෙලාව. නිසා ඒකට ලෑස්තිලා ගිය යෝගාවචරෙක් හිතංග අපි ඒ යෝගාවචර කියන්නේ උපේක්ෂාව කියන එක දාන්නවා. ඒ උපේක්ෂාව කියන දාන්න යෝගාවචරයාගේ හිත ටික වෙලා කම්මැලිකම නිසාම පහලින් පහලින් යන රූප ඇදලා ගන්න ගතියක් තියෙනවා. මොකද ඒක විචිත්‍රයි. මේ කරගෙන යන වැඩේට වැඩිය. හරි මට මතකයි ගිය අවුරුද්දේ අපි කතා කරා. මේ සක්මන් කරේ ඉනොට රොබින් කුරුල්ලා හරි ට්‍රෙඩ් බර්ඩ් හරි දැක්කොත් මොකද වෙන්නේ කියලා. ඒක හරිය මනාපෙට පේනවා මොකද අර කරගෙන යන බලනවා ඒ තරම අමනාප නිසා කම්මැලි නිසා ඉතින් හිත ඇදලා යනවා ඒ ඇදලා යන වෙලාවේදී අනුත්තර ඉන්ද්‍රිය භවනාදී බුදු දනසේ සඳහන් කරන එක දැනගෙන දැන් මනාපයකට ගියේ නෝපන් කෙලෙස් වර්ගයක් උපදින්න කියන යෝගාවචර ආය උපේක්ෂාරමණයට ගන්න කියනවා ඉතින් අපේ ඊළඟ කියන උපේක්ෂාරමණ කියන්නේ ආනපන සක්මන් කරනවා නම් පියවර ආපහු ගත්තා මෙන්න මේ විදිහට ගැනීමේදී මේ යෝගාවචරයට රූපයක් පෙනෙනවා කියන එක විතරක් නෙවෙයි. නැත්තම් කාය ස්පර්ශේ නැත්තම් සක්ම කරනකොට කාය ඉන්ද්‍රියේ කාය ඔපේ කාය ප්‍රසාද කියලා කියන්නේ තිබිච්ච හිත චක්ක ප්‍රසාදයට පැන්නයි කියලා දැනගන්නවා කියන එකත් හිමීට අරමුණ වෙනවනම් අල්ලන්න ලේසියි. නැත්තම් වෙලා ගැටිලා යොනකම තොන්ඩයි. අපි හිතමු යම් වෙලාවට යෝගාචර දක්ෂ උනායි කියලා නැත්නම් ඉන්ද්‍රිය භාවනා කරන කෙනෙක් කියලා. අර පේනවා ඇවිදින්නේ මම කිසිම මට රතේකුත් නැහැ නීරතේකුත් නැහැ මම ඔය ඇවිදිනවා හැබැයි මම දන්නවා ඒක තමයි ආරක්ෂකම තැන කියලා. ඒක තමයි නිවනට කිට්ටුම තැන. ඉතින් මේක පුරුදු කරනවා. පුරුදු කරනකොට ඔන්න රොබින් කුරුල්ලෙක් කියලා. එහෙම නැත්නම් සමනලෙක් කියලා. එතන මලක් ගන්න. දහිනකොටම අර මේකේ නීරසකම කොච්චරද කියන වෙරදට කුරුල්ල ගන්නක් නැහැ. අද අර විපාකම නිසාම කුරුල්ලට හිත ඇදලා යනවා. එතකොට මේ යෝගාවචරය දන්නවනම් මගේ හිත තියෙන දැන් පයේ නෙවෙයි එහි කියලා නැත්නම් විඥානේ චක්කසෝකාමේ කාය විඥානේ නෙවෙයි චක්ක විඥානේ කියලා දැනගන්නවා නම් ඒක මහා පුදුමාකාර සූරගතියක් දැනගන්නවත් එක්කම බුදුජානසී අමතර වැඩක් අපිට පවරනවා මේකේ ඉඳලා අරකට යන්න හේතුව අරක මනාප නිසා අරක ආස නිසා මේක නීරසයි අරකේ නිසා මනාපෙට පේනවා. ඒකට අමනාප දෙයක් ආවත් පේනවා. අන්න එතකොට ඒ දැකීමත් සමගම ඇවිදිමින් හිටපු හිත නැත්තම් කාය ප්‍රසාදේ කාය විඥානේ වශයෙන් තිබුණ විඥානය දැන් චක්කු විඥානේ වලටපත් උනා කියන එකත් එක්කම එහෙම වෙන්න හේතුව චක්කු විඥානයේ පෙන්වන චක්කු විඤ්ඤාය රූපය මනාපයි. එහෙම නැත්නම් කමනාපයි කියලා දැක ගන්න පුළුවන්කම ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතන බොහොම ඕලාරික දෙයක් කියලා බුදුසසුන කියනවා. ඒ වගේම ඔන්න ඕකට තමයි සංස්කාර කියලා කියන්නේ. එතෙන් තමයි කර්ම රචන පටන් ගන්නේ. එතෙන් යනකන් තිබුණ හිත උපේක්ෂක පුරුදු කරගත්ත මූල කර්මස්ථානේ සක්මන අපි ගත්ත මෙතන. ඒකේ කර්ම නැහැ. ඒ නිසා නිරසයි. ඒ නිසා කම්මැලි. ඒ නිසා ඒකාකාරී. ඒ නිසා බය උපදවන සුළුයි. එදා හිතන මේක දැන් සමථය දන්නේ නැත්නම් විපස්සනා දන්නේ නැත්නම් ඉස්සරහට යනවා දන්නේ නැත්නම් පස්සට යනවා දන්නේ නැත්නම් වේගය කොච්චර කරන්න ඕනද දන්නේ නැත්නම් ඇහි කොච්චර බලහන යන්න ඕනද දන්නේ නැත්නම් කියලා নানা ප්‍රකාර ප්‍රශ්න ඇති කරනවා හරි පාරේ යනකොට. නමුත් ඒ කෙනාගේ හිත ඊට වැඩිය ප්‍රිය දෙයකට හිත ගිය ගමන් රූපයකට අපි මෙතන ගත්තේ ඒ රූපෙට හිත ගිය නිසා කාය විඥානයේ කියන චක්ක විඥානයට මාරුණා කියන එකත් චක්කු කාය විඥානයේ තිබෙ විච් වශයෙන් තිබුණ විඥාන චක්කු විඥාන බවටපත් උනේ එතන ඇති වෙච්ච ඡන්දේ නිසා රාගේ නිසා ප්‍රේමේ නිසායි කියලා දැනගන්නත් පුළුවන් නම් මනාපමනාපේ දැනගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය ධර්මය පුදුම විදිහට අස්පනා පිට තේරුම් ගන්න කෙනෙක් ඒක මේ සතිය නෙමේ සතිය සම්පජඤ්ඤය උතන තියෙනවා. ඒ සම්පජඤ්ඤයට යනකොට යෝගාවචරය තේරෙනවා ආපහු ගන්න පුළුවන් නම් පායට ආයෙත් කෙලෙස් නැත්තන්ට එන්න පුළුවන්. මේක දිගේ ඇදලා යනවනම් ඒක දිගේ නූපන් අකුසල රාශියක් පහළ වෙනවා. මෙන්න මේ தত্ত্বය අනු අනු ආර්යත්ව විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා කියලා කියනවා යෝගාවචරය දෙලොක් මැද හිර වෙලා ඉන්නේ. කොච්චර මේ පහේ තියන්න ගියත් මේක අදිනවා රූපෙට නිදර්ශනයක් වශයෙන්. මේක යෝගාවචරය මගේ දෝෂයක් හෝ නැත්තම් මම කරන අකුසල කර්මයක් කියලා බලන්නේ නැතුව මේ තමයි සංසාරේ ගැට ගැහෙන හැටි. ඒ නිසා මම මේකට හොඳට හුරු කරගන්න ඕනේ. මේකට හිත වශී කරගන්න ඕනේ. මම මේක හිත සිද්ධි කරගන්න ඕනේ. උදාසීන අර්ථනක් බුදුහාමුදුරෝ ශාසනයක් වශයෙන් අපිට ගෙනන් දීලා තියෙනවා. මමත් සිල් රැකලා සතිමත් වෙලා අඳුනගනක් තියෙනවා. ඒ අඳුනගත්තට එතෙන්ට මායя ඊට වැඩිය ඡන්දයක් ප්‍රේමයක් රාගයක් ඇති කරන මනාපයක් ඇති කරන අරමුණක් ගැනක් දාන එක විතරයි ඌ කරන්නේ. එතකොට හිත බල බල දීකිරට බලලු සාකි වගේ හිත පදිනවා. මේ ඉස්සරහදී ඒක තව ටිකක් කිය වෙනවා. ඒ ප්‍රශ්නයක් නෑ. මට දැන් ප්‍රේමයක් මට දැන් මනාපයක් පාලනා කියලා දන්නවනම් අරසයි. ඒක තමයි මේ පාලක පුත්තු සූත්‍රයේ තියෙන සුවිශේෂී උගන්වීම. ඉතින් ඒක දැනගන්න බැරි හිත පිට ගියා කියලා වෙන පශ්චාත්තාපය. කහඩද පුළුවන් වෙන්නේ ලෑස්තිලා ගිහිල්ලා මේක මං කරන වැරද්දක් නෙවෙයි. හැබැයි මේ හිතේ ඇති මෙහෙමයි. මේක තනින් වතුර බැස යේ. දීගරට බලල්ලෝ සාකි. පනිනවා. ඒ පනින වෙලාවේ පශ්චාත්තාප නොකර මේක දැනගන්න පුළුවන් නම් ඒක යෝගාවචරයේ ඉන්ද්‍රිය භාවනාවට වැටෙනවා. ඒකට අනුත්තර අරියත් විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා බුදුන්සේ සඳහන් කරනවා. ඉතින් මේ දේ කෙරුවොත් රූප බලන බව දැක්ක විතරක් නෙවෙයි නැත්නම් විඥානේ චක්කු විඥාන බවට පත් වෙන බව දැනගත්ත විතරක් නෙවෙයි. ඒකට පහළ වෙච්ච මනාපමනාපේ මනාපේව මනාපය හරියට දැනගන්න පුළුවන්. අන්න එහෙම දැනගත්තට පස්සේ දැන් කවදද සෝවාන් වෙන්නේ කියන එක බුදුරජාණන්සේ අද කියපු අක්කින් කියනවා. මෙහෙම භාවනා පුහුණු කර කර ඉන්නවා. මොකද්ද පුහුණුව? ලද්ද ලද්ද වෙලාවේ සක්මන් කරනවා. ලද්ද ලද්ද වෙලාවේ වමේ දකුණේ හිත තියාගෙනවා. ඒක දන්නෝ ඒක නීරසයි කියලා. ඒක දන්නෝ උපේක්ෂකයි කියලා. ඒ වුණත් මේ කෙලෙස් සහිත සංසාරේ චිත්තක්ෂණයක් ගොඩ දාන්න තියෙන එකම ක්‍රමය තමයි ඇවිදිනකොට ඇවිදින බව දන්න එක. ඉඳගෙන ඉන්නවා නම් ඒකත් අපිට ගන්න පුළුවන් නිදර්ශනයක් විදියට. කෙසේ නමුත් අපි ගමු මේ ඇවිදින සක්මන් කරන වෙලාව. අන්න එහෙම සක්මන් කර කර ඉන්න වෙලාවේදී මේ යෝගාවචක රූප පෙනෙන්නේ නැති වෙයි කියලා ඉන්ද්‍රජාලයක්වත් පෙරපිනක්වත් කතාකත් උදව් කරන්නේ රූප පේනවම අන්නේ පේන රූපෙට ඇදලා යන්නේ හිතේ තියෙන කඩප්පුලිකම මේ උදාසීන දෙයට කැමති නෑනේ මනාප දෙයට කැමති මේ ඇදලා යන්නේ එක මගේ ගතියක් නෙවෙයි මම ගියෝකට මේ රූප බලන්න නෙවෙයි මට චේතනාක් තිබුණේ නමුත් මේ හිත මේ ඇදලා යනවා අසංස්කාරේ අසම්පජාන කාය සංස්කාර නිසා අසම්පජාන චිත්ත සංස්කාර නිසා මේ මගේ ඇබ්බැහියක් නිසා වඩා මනාපදේට හිත ඇදලා යනවා. නමුත් යෝගාචරය දන්නවනම් මනාපදේ චක්කු විඤ්ඤාය රූපයක් ඇති උනේ මනාපයක් අමනාපයක් නෙවෙයි කියලා ඒක තමයි අනුත්තර වූ ඉන්ද්‍රිය බාහන. ඒකට සෝවන් මිචිවන් දවසට යාට වෙන්නේ මේ විදිය පිරිසුදු පාරක ඉඳද්දී අර වාගේ කෙලෙස නෝපන් කෙලෙස උපදින පාරට මම වැටුණා කියනකොට අට්ඨියති හරායසි ජගුච්ඡති කියලා වචන තුනක් පුදුරන්සි සනාරියා දුකටපත් වෙනවා මගේ හිතට පැහැදිලි පාර හොයලා දුන්නත් ඒක පණින්නේ කැලේට වයි අට්ඨියති ඊට පස්සේ ලැජ්ජාවටපත් වෙනවා මම දැන් සීල් ගත්තා මම දැන් සක්මන් භාවනාත් කරනවා මම හොඳටම දන්නවා සක්මණේ හිත පිටියට පස්සේ කොච්චර හිත මේ නෝපන් කෙලස් නෝපදවා ඉදිරියට යන හැටි. ඒ වෙනකොට මේ කෙලස් උපදින මාර්ගයක් ආවොහම පැදුරටත් නොකිය හිත පණින එක පිළිබඳව ලැජ්ජාවක් ඇති වෙනවා. හරායති ජගුච්චති ජුගුප්සාවක් ඇති මෙන්න මේකට අපේ ශාසනය කියන්නේ බය ලැජ්ජ දෙක කියලා. පවට ඇති බය සහ ලැජ්ජ දෙක ලැජ්ජාව කියලා. ඉතින් මේ පවට ඇති වෙන බයලජ්‍ය දෙක ඉච්ඡා බංගත්වයකට හෝ පශ්චාත්තාවයට හැර වුණොත් කෙලස් පැත්තට යනවා. මේ ලැජ්ජ වෙන එක බය වෙන එක මෙතෙක් කල මම භාවනා කරපු එකේ මට ලැබිච්ච ලාභයක්. මම දැන් ගෝචර භූමියෙන් හිත පැනලා තියෙන්නේ. මම ඉන්නේ අප්පගේ බුදලේ නෙවෙයි දැන්. මට අනතුරුදායක තැනක කියලා මේ බයලජ්‍ය දෙක නිසා නැවත ආපහු සක්මන කාය ප්‍රසාදයට තිබිච්ච උපේක්ෂාට හිත ගන්න එක තමයි පිටිගිය හිත gedara ගෙන්න ගන්නවයි කියලා කියන්නේ. ඒ gedara ගෙන්න ගන්න බව හරියට සපේලා කියන්න නම් කොච්චර කාලයක් අපි හිත පිට යන්න ඇරලා පශ්චාත්තාප නොවි ඒ පිට ගිය වෙලාවේදී පිට බව දන්නවා පිට ගිය වෙලාවේදී පිට බව දන්නවා කියන්නේ නෝපන්න කුසල උපදිමින් තියෙන බව දන්නවා දැන් ඒ දැනගෙන ඒකට පශ්චාත්තාප වෙන්නේ නැහැ ආපහු නෝපන්න කුසල නෝපදිනවා නෝපදවන්නා වූ උපේක්ෂකරමන්ට එන්න පුළුවන් ගතියට ආවොත් අපි හිතක් වශී කරගත්තා හිතක් කීකරු කරගත්තා මේ තමයි කීකරු වෙන එකේ මූලික ලක්ෂණ කියලා හිත පිට නොයාවා කියලා ප්‍රාර්ථනා කරන්නේ පිට යන වතාවයි දැනගන්නවා ඊට පිට ගිය රූපයකට නැත්තම් මේ දිගට යන වතාව සද්දයකට වේදනාවකට හිතවිල්ලකට ගඳකට රසකට පහසකට ප්‍රශ්නයක් නැහැ එමේ යන්න හේතුව මයිකම නාපේ කවමනාපේ ඒ මනාපමනාප දෙක දන්නකොටම දැන් උපේක්ෂ කර්මන මොකද්ද කියලා තමගේ ගෝචර භූමිය කොහෙද කියලා මූල කර්මස්ථානය කොහෙද කියලා දන්නේ නැත්නම් අපෝ ගේන්න බෑනේ ගේන්න දෙයක් දන්නේ නැහැ. යෝගාවචරය භාවිතමනක් ඇති කෙනෙක් නම් එයා දන්නවා මං ඉන්නේ අසරණයි දැන් අනාතයි ගෝචර භූමිය නෙවෙයි අනුන්ගේ තැනක ඒ නිසා මං අනතුරුදායක ඒ නිසා අපහු තමගේ ගෝචර භූමියට ගේන්න කිසිම කෙනෙකුගේ උපදේශයක්වත් කිසිම කෙනෙකුගේ උදව්වක්වත් ඕනේ නැහැ. ඒක පරෝපදේශ රහිතව සිද්ධ වෙන දෙයක්. ඒක අර්ථික දැනගන්නකොට ලැබිච්ච ලාභේ. පිට ගිය බව දන්නවා, ඉන්නේ අනුතුරු බාහිරක බව දන්නවා, ගෝචර භූමියේ නෙවෙන බව දන්නවා. එතකොට ආපහු එයා මේ නැවත භූමියට ගෙනත් දෙන එක න්‍යාය ධර්මයක්. ඒක ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා ධර්මයේ හැසිරෙන්න ධර්මේ මාරස වෙනවා. හැබැයි මේ කියන්නේ ඉතින් බොහොම ගැඹුරු ධර්මයක්. මේ නිකන් සාමාන්‍ය දෙයක නෙවෙයි යෙදිලා තමන්ගේම ලේවලින් තමන්ගේම මස් වලින් තමන්ගේම අත්දැකීමෙන් මේක උපේක්ෂා අරමුණ බව දානවා මේක මනාපමනාප දෙක බව දානවා මේකෙන් මේකට පණින්න හිත කියලා නෙවෙන බවක් දානවා පෙන්නට පස්සේ කොරස් කටියවත් අද්දාගන්න කලකොල වෙන්නේ නැතුව එයා තේරුම් අරගන්නවා මම ඉන්නේ චක්කු විඤ්ඤාණයේ රූපෙක මට වෙලා පහළ තියෙන මනාපය කියලා දන්නවන්නම් එයාට වැඩි අවස්ථාවක් තියෙනවා ආරක්ෂක භූමියට එන්නට. මේකට බුදුරජාණන් වහන්සේ ඒ ගෝචරය ගෝචර සම්පජඤ්ඤය කියලා වෙනම මාතෘකාවක් උගන්වනවා. ඒ නිසා අනතුරට යනකොට Taman ආරක්ෂක තැන මොකද්ද කියන එක හිතේ තියාගෙන යන්න ඕනේ. ගියේ නැත්නම් අසරණයි අනාථයි. ඒකටයි අපි මේ භාවනා කරලා කරලා ඉඳගෙන ඉන්නකොට මගේ අරමුණ මොකද්ද? ගෝචර භූමිය මොකද්ද? මූල කර්මස්ථානය මොකද්ද කියලා දානවා. ඇවිදිනකොට සක්මන් කරනකොට හදිසියක් වුණොත් හිතගෙන නැත ගන්න ඕන තැන දානවා. එදිනෙදා වැඩ කරනකොට ඒ Taman චේතනා පූර්වක කරන වැඩේ හෝ කය ගන්න අරමුණ විදියට. මොකක් හරි හිත පිට ගියා නම් අප ගෙනත් යන්න ඕන කයෙ. නිදාගෙන ඉන්නකොටත් එහෙමයි. ඒ විදිහට මේ කය පාවිච්චි කිරීමට තමයි අපි කායගත සති කාග්‍යාසි කය අනෝගිය සිහිය කියලා කියන්නේ. ඉතින් ඒකට අපි කලින් සූදානම් කරගත්ත යාලුකමක් තියෙනවනේ කායත් එක්ක. ඒකට හේතුව මොකද අපි තදාතනිකව කයට වෛර කරමින් ඉන්නේ. භාවනා නොකරන හැම චිත්තක්ෂණයකම අපි ඉන්නේ කයත් එක්ක වෛර කරගෙන. ඒකයි අපි මේ කය ලස්සන කරන්න හදන්නේ. ඒකයි අපිට මේ කය තියෙන විදිහට දකින්න බැරි. ලස්සන කරන්න හදන්නේ මේක තියෙන එක කැතින්දන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ලස්සන කෙරුවට පස්සේ තිබුණොත් වැඩි කැටයි. ගෑනු ඒක දන්නේ ඇත්තටම කියනවා නම් උන්ගේ රූපහාය හොඳයි. මේ ලතු උලලා අර කැල පොම්බලා මේ කැල පොම්බලා ඊට ගියාම යකාමා මුන්ට මේක තේරෙන්නේ නැත්තේ පාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක කවන කැවිල්ල. එක එකටවත් තේරෙන්නේ මේ ගෑනුන්ට රූපලාවන්‍යයට දැනට අවුරුදු 20කට ප්ලෑන් හදලා ඉවරයි. ෆැෂන් වෙන්න ඕනේ මොනවද කරන්න ඕනේ මොනවද ඒ හරහා තමයි සියලුම අනික් ජඩකම් කෙරෙන්නේ ඒ දුර්ලභම වළක්වන්න බෑ මොකද හේතුව තමන්ගේ කයට වෛර කරනවා ඒකල කියනවා මේ ආවල් කෑල්ල විතරක් පොඹලා දෙන්න ලක්ෂ හතරයි අනේ අම්මේ ඒක තමයි දක්ෂම වෛද්‍ය විද්‍යාව මේ ෆාමසිටිකල් ප්ලාස්ටික් සර්ජරි ඉතින් ඒකෙන් හොඳට පේනවා බලනකොට මිනිස්සයා කොච්චරක් Tamange රූපෙට Tamange වර්තමාන මොහොතට වෛර කරමින් ඉන්නේ මේ හැම පරිේශනයක්ම ලෝකේ තියෙන වර්තමාන මොහොතට කරන ද්වේෂයක්. වර්තමාන මොහොතේ පිරිච්ච ගතිය තියෙන මිනිස්සයා වර්තමාන මොහොතේ තියෙන සම්පත්‍ති කරගතිය දන්න මිනිස්සයා ක්ෂණ සම්පත්‍ය දන්න මිනිස්සයා මීට වැඩි සැපක් හොයන්නේ නැහැ. එයා බලන ඊගාව චිත්තක්ෂණේ තෙලඹ සිට සීය තිබුණා නම් ඒක ගන්න පිළිච්ච ගතිය කියන්නේ ඒක තමයි සාසන සම්පත්තිය කියලා කියනවා. ක්ෂණ සම්පත්තිය කියලා කියනවා. පිළිච්ච ගතිය කියනවා. ඒක නැති කට්ටිය මේ කරන පරිශ්‍රණ වලට සල්ලි දෙන්නේ කවුද කියලා දන්නවද? ලෝකයේ ආයුධ නිෂ්පාදනය කරන කම්පැනි වලින් තමයි හැම විද්‍යාඥයෙකුටම සල්ලි දෙන්නේ. ඒ හැම පරිශ්‍රණයක්ම යොමු වෙලා තියෙන්නේ ආයුධ නිෂ්පාදනයේට මේ මානවයා එක බෝම්බකින් සියල්ල මරලා දාන්න පුළුවන් නම් ඒක තමයි හොඳම විද්‍යාව. අද ඉන්න විද්‍යාඥයෝ දන්නේත් නැහැ ඒගොල්ලෝ කාටද කඹරන්නේ කියලා. පහදින්නේ කාටද කියලා දන්නේ. ඒගොල්ලෝ කරන හැම පරීක්ෂණයකම ලැබිලා තියෙන අද ලැබිලා තියෙන අපිව පාවිච්චි කරන හැම වෛද්‍යද ඔය උපකරණ සියල්ලම යුද උප යුද පරීක්ෂණ වල අතුරු නිෂ්පාදනය. ඔක්කොම මේ අපිට උනාට ඒගොල්ලෝ මේ කැතපට ගහගෙන අමුඩ ගහගෙන පරීක්ෂණ කරනවා කියලා ඕගොල්ලෝ හිතනවා. අපිට මේ අලුත් අලුත් නිෂ්පාදන ගෙනත් දෙන්නේ. ඉතින් මේ හේතුව මොකද වර්තමාන මොහොතට වෛර කරනවා. Tamange කයට වෛර කරනවා. බුදුරජාණන් වහන්සේ විතරක් අපිට කියනවා මේ ඕලාරික අත්පටිලාභය මේ මනුස්ස අත්පටිලාභේ පටිලාභයක් පෙරකල පිනක් ඔකට වෛර කරන්න එපා වෛර කෙරුවොත් නිවන් දකින්න බෑ මේ කය හරහා තමයි ගමන තියෙන්නේ කායනුපස්සනයි නිසා අපි පිටගියේ හිතක්, කෙලසිච්ච හිතක්, නූපන්න කුසල නූපදින උපදින හිතක් එනකොට නැවත සාදරයෙන් කයට ගන්න දන්නවනම් එයාට ආරක්ෂක භූමියක් තියෙනවා. ගෝචරයක් තියෙනවා. එහෙම නැති කෙනාට වර්තමාන මොහොත තමන්ගේ කය නැත්නම් මම දැන් මෙතන කියන එක හඳුනාගෙන ඒක ආභෝග කරපො නැති මිනිස්සයා ඉතින් අන්ත ආසරණයි අනාතයි. මොකද කලබලයේදී ඒක බවන්න බෑ. ඒ කලබල නැතිලව වන්න ඕනේ. මේකට බුදුරජාණන් වහන්සේ දෙන උපමාව තමයි කැටකිරිල්ලිය. කැටකිරිල්ල කියලා කියන්නේ ලෝකේ ඉන්න දුර්ලභම බට්ටිච්චි කියලා කියන්නේ. බට්ටි චූරුලයි ගෑනු සතා. බොහොම දුර්වලයි. මෙයා කුඹරක් කාපු තැනක මේ පැටවු දාලා දැන් පැටවු එළියට ඇවිල්ලා. පැටවුන්ට කියලා යනවලු උඹලගේ ගෝචර භූමියේ මේ හාපු කුඹරේ පස් පිටල්ල යට හිටපන්. මම ගිහිල්ලා කැම ටිකක් හොයන්න එනකම්. ඉතින් අර පැටියෙකුට හිතෙනවලු අම්මා ගියේ වෙලාවේදී ඕක පොඩ්ඩක් ඔය අස්සටම රින්ගගෙන ඉන්න ඕනේ. මම ගිහිල්ලා පස්පිඩල් උඩ ඉන්නම් අවුව තවින්නත් එක්ක ගියා. එහෙම ඉඳලා ඌ ජොලියක් දාගෙන ඉන්නකොට කුරුළු ගොයෙක් ඇවිල්ලා මූ සිස් ගාලා ගහගෙන යනවලු. ඇවිල්ලා ඌ ගත්තා. දැන් කුරුළු ගොයාගේ පවුරට අහුවෙලා ඉන්නේ කැටකුරුළු පැටියා. ඌ කියනවලු මේක මගේම වැරද්ද. මේක මගේම වැරද්ද. අම්මාගේ පුතේ යවුවනම් මට මේ දේ වෙන්නේ නැහැ. අම්මාගේ පුතේ යවුවනම් මට වෙන්නේ නැහැ කියනොට අර කුරුල්ල කොයා බැලුවලු වෙන කුරුල්ල අහුවෙච්චා මේක මරණයට බයි කෑ ගහනවා. මේක කියනවා මේක මගේම වැරද්ද කියලා. මේක කියනවා අම්මා කියපු දේ වුණා නම් මට මේක වෙන්නේ නැහැ කියලා අහනවා හරු. මොකද තෝ කියන්නේ කියලා. මේ උදුර ගිනියන ඇතුළු කියනවලු අම්මා මට කිව්වා ආරක්ෂක පැන හිටපන් කියලා. ආරක්ෂක තැන හිටියනම් මම ආරක්ෂයි. ඊට පස්සේ කටුමේ කුරුළුවා කියනවා තෝ හිතනවාද යකෝ. තෝට කියලා ආරක්ෂක භූමියක් මේ පොළවේ කොහෙද කියන කියලා තෝ ඕන තැනක හිටපි මං අල්ලනවා. කියලා පුළුවන් නම් ගැලවියන් කියලා අතල්ලා දානවා. ඒක මම මම ආරක්ෂක තැන හිටියනම් කුරුළුවාට මාව අල්ලන්න බෑ කියන එක කුරුළුවාට ලොකු අභියෝගයක් කරනවා. ඊට පස්සේ ඕක කරන්නේ අතල්ලා දාගෙන හොඳ පුළුවන් නම් ගිහිල්ලා ආරක්ෂක තැන හිටපුවා කොහිකත් මං බලනවා කියලා. මේක ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ ආයෙසරයක් යනවා විජහට අර පස්පිඩල්ල යටට. ඉන්නකොට ආයෙත් හිතෙනවා ආයෙත් හිතන අම්මා තාම නැහැ යන්න ඕන පොඩ්ඩක් අවුව දකින්න කියලා. දැන් මේ සැරේ යන්නේ කුරුළු ගොයික් එන්න පුළුවන් කියන දැනුමෙන්. අවුව දෙපතේ ඉන්නකොට උට ගන්න සද්දය ඇහෙනවා. එන්නකොටම නෑ. හොස්පිටල් එකට ගියාම කුරුළුගේ ආපු සැරේට හොස්පිටල් වෙලා අපෝ පැල්ල මැරලා යනවා. දැන් අර යෝගාවචරය කියලා කියන්නේ Tamanට ආරක්ෂක භූමිය තියෙන හැබැයි ඌට පෙන්කෙලින්ද හිට වෙනවා. ඌට හිතනවා රොබින් කුරුල්ලෙක් බැලුවට ප්‍රශ්නයක් නැහැ කියලා. ඌ බලනකොට දන්නවා නූපන්න කුසල් ඉපදිවීමේ කෙලස් එnde ඉඳී තියෙනවා කියලා. එතකොට මනාපේ එnde ඉඳී කියලා මනාපේ එනකොටම දැනෙනකොට මේ ආපහු ආරක්ෂක භූමියට යන්න පුළුවන් නම් කුරුළුගේ අපරාධයි කැටකුරුළු පැටිය දෙනවා. මේක තමයි බුදුසෙන් අපට දෙන්නේ මායාවට කියනවා තොට කිසිම තැනක හැංගිලා මට ගැලවෙන්න මගෙන් ගැලවෙන්න බෑ කියලා. කසක සූත්‍රයේදී මායා කියනවා ඔය රූපෙත් මගෙනලු. ඔය චක්කු විඥානයත් මගෙනලු. ඔය ඇහත් මගේ ඔය රූපේ නිසා උපදින චක්ක විඥානයේ සැතන ස්පර්ශයත් මගේ නම් මහානතෝ කොහෙන් ගිහිල්ලා මගෙන් ගැලවෙන්නද කියලා මේ වගේ බණ කී කිය ඉන්නකොට මායя එනවා ගොවියෙක්ගේ ස්වරූපේ මඩ ගහගෙන නගුලක් කරේ තියාගෙන ඇවිල්ලා හදාගෙන ඇවිල්ලා අහනවා සර්වචනාංශගේ මහාන මගේ හරක් දෙන්න දැක්කද කියලා දැන් මේ බණ අහන ඉන්න කට්ටිය ඕල්මන් වෙනවනේ පුත්‍රයන්ාංශේ තව පාපී මාර ඔබට හරකුන්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා අහනවා. ඒකට මාර්යා දැනගන්න මං අඳුරගත්තයි කිය. ඒක තමයි මාර්යාට කරන්න ඕනේ එකම දේ නැත්නම් නෝපන්න කුසල ඉපදෙනකොට ඒක දන්නවනම් මාර්යා පරාදයි. දන්නේ නැත්නම් අපි කරන්නේ ඒකට පොහොර දාන එක. ඊට පස්සේ මාර්යා යන ගමන් අඳුරක් පාල යනවා මහාන ඔබ දැනගනින්. ඔය ඇප් දෙකත් මගේ නම් ඔය රූපත් මගේ නම් ඔය චක්කු ඇහැට රූප වැටීම නිසා පහළ වෙන චක්කු විඥානයත් මගේ නම් ඔය ස්පර්ශයත් මගේ නම් ඔබ කොහෙ ගිහිල්ලා ගැලවෙන්නද කියලා. බුදුරජාණන්සේ කියනවා යමෙක් කියනවනම් මේ ඇහැ මගේ කියලා යමෙක් කියනවනම් මේ දැකපු රූපේ මගේ කියලා යමෙක් කියනවනම් මේ චක්කු විඥාන මගේ ඌට ගිහිල්ලා බණ කියාපම් මම කවදාවත් එහෙම කියලා නැහැ. ඔය දකින්න රූපෙත් මම නෙවෙයි. ඔය බලන ඇහත් මම නෙවෙයි. ඔය පහන චක්කු විඥානයත් මම නෙවෙයි. ඒ නිසා පහන චක්කු සම්පස්සයත් මම නෙවෙයි. ඒ නිසා එහෙම කියන කෙනෙක් ඉන්නවනම් ගිහිල්ලා කියපන්. කියන්නේ ඕගොල්ලන්ට ගිහිල්ලා කියන්න කියලා. මොකද ඕගොල්ලෝ උදේ ඉඳලා හැන්ද වෙනකන් අංජන කරලා ඇහැ සුද්ධ කර කර ඉන්නේ. දකින්න ඕනේ රූප, gedette රූප වහිනේ කෙනලා බලන කට්ටියනේ. ඊට පස්සේ අල්ලපු gedera නෑ කියලා මට විතරයි තියෙන්නේ කියලා අඳුර පාන කට්ටියනේ. බුදුහන්සේ මාරයටගෙන ඒගොල්ලත් එක්ක ඩීල් එක දාන්න. ඇති වෙන්නේ ඉන්නෝනේ කට්ටිය මාරයට ජොබ් එකට. ඔබේ මාත් එක්ක ඉන්න එපයි කියලා. කසක සංවිතේ තියෙනවා. ඒක බලනකොට පේනවා අර කැටකුරුල්ලට කුරුල්ල ඔයා කියන එක තමයි ඔබ හිතනවා කොහේ හරි ගිහිල්ලා මගෙන් ගැලවෙන්න පුළුවන් මේ කියලා. උඹේ දුර්ලකම නිසා වුණා නෙවෙයි යකෝ මගේ බලපුවක් කරකොට ඇල්ලුවා. තෝ ගියත් මං අල්ලනවා. එහෙම කියලා තමයි අතාරින්නේ. නමුත් ඌ දන්නවා පැප්පිඩල්ල උඩ අනාරක්ෂිතයි. පැප්පිඩල්ල යට ආරක්ෂිතයි. සද්දේ එනකොටම නාරක්ෂික තැන ඉඳලා ආරක්ෂක තැනට යන්න කැටගොරලට කියලා දෙන්න ඕනේ නැහැ. උට උපාධි ගන්න ඕනේ ඒකට. PhD ගන්න ඕනේ ඒකට. විජේතඥ පිටරටින් ඉන්නන්න ඕනේ ඒකට. බුදුරජාණන් කියන්නේ මෙන්න මේක තමයි මනුස්සකම. ඔබ පෙන් කළපන් කැටකුරුල පස් පිටකට ප්‍රශ්නයක් නෑ. ඔබ එක සැරේ කාලා ඉන්නේ. ආයෙත් කාවා. ප්‍රශ්නයක් නෑ. හැබැයි එනකොටම යටට යන්න දන්නවනම් ඒ කියන්නේ තමන් වඩා ගන්නාලද කර්මස්ථානට නැවත යන්න දන්නවනම් ඒ තුලින් ධම්මෝහ වේරක්කති ධම්මචාරී තමන් සති ධර්මයේ රකින්නවනම් ධාති ධර්මයේ විසින් තමන් අරසකන ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරන එක කරගෙන කරගෙන යනකොට සීක தත්ත්වයටපත් වෙනකොට හිත පිට යනකොටම අට්ඨියති හරාචි ජුගුච්ඡති. ඒක දුකටපත් වෙනවා. ජුගුප්සාවටපත් වෙනවා ලැජ්ජාවටපත් වෙනවා චි. අද කුරුල්ල දෙවෙනි සැරේ පස්කටුට නැංගා. එනකොටම ඌට ඡද්දය ඇහෙනකොටම උටාර චිත්තක්ෂණයක්වත් නැහැ අපහු පස්දල්ල යට යන්න වගේ තමන් වැඩලනද කර්මස්ථානෙ හිත යන්න ගියෝ ඒකේන අදහන්නේ බුදුන් නෙවෙයි ධර්මයක් නෙවෙයි සංඝයාත් නෙවෙයි තමන්ගේම සීලය. ඒක සීලෙ නෙමෙයි. මේක ඊට වැඩි ගැඹුරු දෙයක්. මේ සීලේ ඉක්මවලා ගිය මේකට කියන ප්‍රඥා ශික්ෂාව කියලා. එයා දන්නවා මම ඉන්නේ අනතුරුදායක තැනක. නමුත් හදිස්සියක් වුණොත් අපි ගොත් ෆයර් ලාම් එක ගියොත් කට්ටි එකතු වෙන්න ඕන තැන දැනගන්න eBay. ගැදරින් ග්‍රවුන්ඩ් එක තියෙනනේ ෆයර් ෆයර් ඩ්‍රිල් එකක් කරනකොට හැමතැනම කියලා තියෙනවා. කිරියක් ගැහුවොත් කරදරයක් වුණොත් කට්ටිය මෙතෙන් යන්න පවුල බලන්නයි නැන්දම බලන්නයි බෑග් එක ගන්න ඉඳපා. මෙතෙන් ඵලයන් කියලා. අන්නේ ඒ ටික දන්නවනම් ඒකට සාසනේ පාවිච්චි කරන වචන තමයි සංවේගය කියන්නේ. සංවේගය කියන්නේ අපිට රස්සාවක් කරනකොට දරුමල්ලන් රගෙනකොට පස් කැටේ උටන නැග බැක්. පස් කැටේ උට නගින්න වෙනවා. බලක්කන්න බෑ අපිට ඇට දෙක වහගෙන ජීවත් වෙන්න බෑ. කන් දෙක වහගෙන ජීවත් වෙන්න බෑ. නමුත් ඒ හරහා යම් වෙලාවක මනාපමනාප පහළ වෙනවනම් ඒ වෙනුවට මනාපමනාප පහළ වෙන්නේ නැති තැනකට යන්න පුළුවන් විකල්පයක් තියෙනවා අන්න එතනදී මනාපමනාප පහළ වෙන තැන අතහැරලා මේ විකල්ප තැනට යන්න විශේෂත් උපදේශ අවශ්‍ය නැහැ. ඒ ටික දන්නේ නැත්නම් ඔලමුල නම් කෙලතොල නම් බුබ්බඩ නම් බම්මන නම් මොන කරන්නේ බුදුජානසි මොන කරන්නේ ඒ නිසා ඒ ආපහු එන ගමනට බුදුජානසි කියන්නේ අට්ඨියති හරායති ජිගුච්ඡති මේ අට්ඨියති හරායති ජිගුච්ඡති කියන වචනයට කියන්න තියෙන්නේ අනිච්චා කියලා කැමති නොවෙනවයි කියන එක න ඉච්ඡති මේ ගිහිල්ලා ඉන්නවා මනාපයක් පහළ වෙලා තියෙන මනාපට කැමති නැහැ. ඒක දුකටපත් වෙනවා. ඒක ලැජ්ජාවටපත් වෙනවා. ජුගුප්සා කරනවා එන්සයිකට මනාප නැහැ. දවාසනාවට අපේ තේරවාදී මේ න ඉච්ඡති කියන වචනේ න නිච්ඡති කියලා පටලවාගෙන තියෙනවා. ඒක ඔය ගිරිමානන්ද සුත්‍රය මම ලොකු සංස්කෘතයකට කතා කරා. සම්බද පළවෙනිම තියෙනවා පංච පාදානක් හන්දේ අනිච්ච සංඥා කිය. ඊටසේ පල්ලෙහා තියෙනවා තබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කිය. එයි මේ අනිච්ච සංඥාවල් දෙක. මෙතන තියෙන සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා. සියලු සංස්කාරයන් විශේෂයි දුක් වෙනවා, ලැජ්ජාවටපත් වෙනවා. අතහැරලා පිළිකුල් කරනවා. ඒ වුණාට හැම පොතේම තියෙන අනිච්ච කියන සාමාන්‍ය වචනේ නිසා නිත්‍ය නෑ කියන වගේ එක තියෙනවා. භාවනා කරනකොට තමයි තේරෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛ එක. චේතනා බිකවේ කම්මං වදා. මොනම හරි චේතනාවක් කෙරුවොත් කර්ම රැසෙන. චේතනා කියලා කියන්නේ සංස්කාර වලට නමක්. ඒක නිසා තමයි චේතනා කරන හැම වෙලාවෙදිම කර්ම රැසෙන නිසා පුළුවන් තරම් බලනවා වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්ව විශේෂයෙන්ම කිසිම චේතනාවක් නොකර මේ කය හොඹහක් වගේ තියලා මේකම නිකන් චෛත්‍යයක් වගේ තියලා නැත්තම් මේ කය නිකන් පිරමීඩයක් වගේ තියලා මේක දිහා බලාන ඉන්නකොට ඒ වෙලාවේ චේතනා නැහැ ඒකට චේතනා පහළ වෙනවා කකුල පොඩ්ඩක් උල්ලන් දිටෙනවා අනම් වෙන පහළ වෙන හැම චේතනාවකටම අට්ටි යති හරායති ජගුච්චති. ඒ පහළ වෙන චේතනා පහළ නොවී තියෙන්නේ නැහැ. නමුත් ඒකට ආඩම්බර වෙන්නේ නැහැ. ඒක දුකටපත් වෙනවා, ලැජ්ජාටපත් වෙනවා, පිළිකුල් කරනවා. මෙන්න මේ විදිහට ඊටාත්ම පුංචි යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති කියන විදිහට මේ චේතනාවල් පහල කරන දේවල් පිළිබඳව ඇබ්බැහියට කර්මජවයට මේවා පහල වුණාට ආඩම්බර වෙන්නේ නැතුව දුක් බවටපත් වෙනවා ආඩම්බර වෙන්නේ නැතුව මේක පිළිකුලටපත් කරනවා මේක ලැජ්ජාටපත් වෙනවා නම් නිවන කියන එක එතනමයි අර්ථික කරප්‍රසීමක් වෙන්නේ නමුත් අපි උදේ ඉඳලා හැන්ද යනකම් කිල කෝටි ලක්ෂ කීයක් චේතනා පහල කරනවා කිසිම චිත්තක්ෂණයක් නැහැ සමහරලාට චේතනා නැති චේතනා නැති හැම චිත්තක්ෂණයක්ම වෙන්නේ මහා පාළු කම්මැලි, නීරස නිකන් වතුර ගහගෙන යන ලී කැල්ලක් වගේ. ඉතින් කොච්චර පුහුණු කරන්න ඕනද මේ සීක කියන මට්ටමට එනකොට හිත පිට යනවා මනාපමනාප පහළ වෙනවා නැත්නම් මනාපේ පහළ නැත්නම් අමනාපේ පහළ වෙනවා නැත්නම් මනාපමනාප පහළ වෙනවා අන්නේ පහළ වෙනකොටම දැනගෙන මට පහළනේ මනාපයක් මට පහළනේ අමනාපයක් මට පහළනේ මනාපමනාපයක් ඒ බව දැනගෙන ගෝචර භූමිය මෙතනයි මේක අගෝචර භූමියයි මෙන්න මේ දෙකෙන් මම ඉන්නේ අගෝචර භූමිය කියලා දන්නවනම් ආයේ ගෝචර භූමියට යන්න විශේෂඥ උපදේශ අවශ්‍ය නැහැ. ඒක ක්‍රිෂ්ණමූර්තිතුමා මේ සූත්‍ර කියවලා නෙවෙයි. එයා උගන්වනවා. එයා කියනවා හැන්දෑ ගොම්මනේ එනත උදේ පාන්දරක අපි ගමක පාරක ඇවිදිද්දී Taman අඩියට යන්න හදන කොලයක් උඩ ඒ අඩිය කියන්නේ ඔන්න මෙන්න තියෙදී. කොළයට මොකද්ද සැක කටයුතු එකක් තියෙනවා කියලා දැනගත්තොත් හොඳට බලනකොට ඒක සර්ප හිසක් නම් ඊට පස්සේ කොයි පැත්තටද දුවන්න ඕනේ වම තියලා දුවන්න ඕනේද දකුණු තියලා දුවන්න ඕනේද කියලා කියලා දෙන්න ඕනේද කියලා. සර්ප හිසක් බව දන්නවනේ ඇඟෙම බොඩි නොලෙජ් එකම යා අවශ්‍ය අරසව කරනවා. මේ චිත්තක්ෂණ කලින් දැක්කේ නැත්නම් සර්පය ගන්න. චිත්තක්ෂණ කලින් දැක්කොත් ඇඟෙන්න ගිහිල්ලා දාන්න. මෙන්න මේ දැක්මට කියනවා විපස්සනා කියලා. අපි නැත්තම් කියන මේ කාමරේ වයරින් කරලා තියෙන්නේ. ඔය කොතන හරි තියෙනවා මීයේ කපුව තැන. අපි දන්නේ නැතුව ගිහිල්ලා අත තියන්නේ ඉස්සලා දැක්කොත් මේක ලයිව් වයර් එකක්. මෙතෙන් අත තිබ්බොත් ආයේ කරන්ට් එක දන්නේ නැණි ගෑනු කෙනෙක්ද අත තියන්නේ පිළිම කෙනෙක්ද කියලා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ද නැත්තම් මැට්ටෙක්ද කියලා තිබ්බ කොකටත් වදිනවනේ. වදින්න චිත්තක්ෂණ ඉස්සලා දන්නවනම් කෙලවුම තියෙනවා. අත තිබ්බට පස්සේ සෝරි කියන්න විතරයි තියෙන්නේ. ඒක නිසා මේක පිළිබඳව දැන ගැනීම කරදරයක් වෙන්නේ ඉස්සලා කෙරෙන්න ඕනේ. කවදා හරි ඒ නිසා කාට හරි පවට බය සහ පවට ලැජ්ජාව ඇතුළෙන්ම ආවනම් ඒක පින්නනවා බුදුරජාන් වහන්සේ සෝවාන් වෙච්ච බවට සීක භාවයට ලක්ෂණයක් විදියට. ඔලමුල නැතුව අර දෙවෙනි හැරෙත් ඇවිල්ලා කැටකුරුල්ලා පස්කල්ල මේ මේ පිට්‍ය පස්පිරල යට ඉන්නේ නැතුව උඩට යන්නේක ඒක ඇත්තට හොඳ වැඩක් නෙවෙයි ඒක ඇත්ත. නමුත් එතකොට අවධානයෙන් ඉන්නවා සද්දයක් ආවොත් කුරුළු ගොයෙක් වෙන්න ඉඩ තියෙනවා කියලා වහාම පස්පිරලට යනවා වගේ තමන් මේ යන කරගෙන යන වැඩවලදී මට මනාපෙද එන්නේ අමනාපද එන්නේ කියන එක පිළිබඳ අවතිය අප්‍රමාදේ නමෙන් බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒකෙදී පමා වුණොත් ආයේ කුරුල්ලගෙන් නම් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. අඩිය තිබ්බට පස්සේ හර්පයෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පමා නොවි ඒ ඉනමනාපමනාප දෙක දැන ගැනීමේදී උගාක් යෝගාවචරයට පුළුවන් වෙන්නේ උග්‍රමනාප සහ උග්‍රමනාප පමණයි. ඒකදී ඒ උග්‍රම නාපමනාප දෙක තමයි මේ කාමභෝගී කියලා කියන්නේ සුඛෝපභෝගී කියලා කියන්නේ එහෙම නැත්නම් මේ පරිභෝගිකත්වය කියලා කියන්නේ කිලෝරක් නැති ආශාවක් ඒත් මේ බඩ පුරව ගන්න නෙමෙයි අල්ලපු ගෙදෙට්ට වැඩියෙන් කරන්නේ එතන තමයි මේ මාකටිං පාර යන්නේ කවුරු හරි දන්නවනම් මම මේ වැඩ කරන්නේ මම මේ මේව පාවිච්චි කරන ප්‍රයෝජනේ සලකලා අර පිටිමැස්මෙන් කියලා ඌට මාරයා ගන්න බෑ මරය ගහන්නේ අර අසීමිතව මනාපේ අමනාපේ සීමාන්තිකව පාවිච්චි කරන්න ගියාම පාරිභෝගිකත්වයේ සහ සුඛෝපභෝගීත්වයේ අද වසංගත රෝගයක් මේ ඇමරිකාව මේක නම් ඇමරිකාවේ උතුරු පැත්ත උතුරු ඇමරිකාව කියලා කියන්නේ මේ මට්ටමට කවදා හරි චීනයක් නැග්ගොත් පාරිභෝගිකත්වයට මේ ලෝකේ කඩාවැටෙයි කියනවා චීනේ දැන් සීක්‍රේ පාරිභෝගිකත්වය නැකර නැගෙන යනවා මේ මේතන වගේම ජනගහනයක් ඇතර වෙනවා. ඒ වගේම ඉන්දියාවත් නැගිට්ටෝ. ඔය දෙකොල්ල මේ යන විදිහට පෙරේත පිසාච භූත කාපිරි තාලෙට කණ්ඩ පටන් අරගත්තොත් ඉවරයි. අපිත් යන්න හදන්නේ එතෙන්ට. අපිත් මේ ලංකාව සිංගප්පූරුව කරගන්නේ කවද්ද කියලා බලන්න. අපිට මේ බොත්තම දඩකල පමණින් සියල්ල ලැබෙන ලෝකෙට ගියා නම් බොත්තම දඳ කරලා අපාය යන්න පුළුවන්. ඒකට නඩ කරන්නේ ඉතින් කවුරක් කරන තමම තමයි තද කරගන්නේ. ඉතින් ඒ නිසා අපිට ඕනේ නම් ඒසා විසාල ලෝක ප්‍රශ්නයකට එහෙම නැත්නම් විසඳන්න බැරි ප්‍රශ්නයකට තමන්ගේ අරමුණු දුවන්නේ හිත වඩා මනාප තියෙන අරමුණට කියලා තේරුම් ගන්න. හිත කියලා කියන්නේ කිසිසේත්ම බයලජ්‍ය තියෙන එකක් නෙමෙයි. ඒක දුවන්නේ දවල් මිගෙල් රැදනියෙල් සෙල්ලමින්. කියනකොට නම් කියන්නේ එක කතාවක්. කරනකොට වෙන්නේ තව එකක්. අන්න ඒක සිද්ධ වෙන වෙලාවෙදීම ඒ සිදුවෙන දේ පිළිබඳව අට්ඨියති හරායති චිකුච්චති කියන මේ දුකටපත් වෙනවා ලැජ්ජාවටපත් වෙනවා පිළිකුලටපත් වෙන ගතිය ආවනම් උන්දර කියන්නේ දේව ධර්ම කියන කෙනෙක් කියලා. මේකට කියන්නේ සුඛ ධර්ම, දේව ධර්ම, ලෝකපාලක ධර්ම. අද මේ විද්‍යාව දියුණු වෙන්න දියුණු වෙන්න 100ට 100ක්ම බයලජ්‍ය දෙක නැහැ. මොකද විද්‍යාවත් එක්ක බයලජ්‍ය දෙකට යන්න බෑ. විද්‍යාව කියලා කියන්නේ බයලජ්‍ය නැතුව යන එකක්. අවුරුදු 200ක් වේගෙන යනවා. දැන් අපි මේ විද්‍යාව කියන කුණුහරුපේ කාරා. ඒ තාලෙටම ඒ ප්‍රමාණයටම අපේ ජීවනි પરම්පරාව එන්නේ එන්නේ බයලජ්‍ය නැත්තත් ප්‍රපත්‍ය. හැම රජයක්ම මේ සෙකියුල කියලා කියන්නේ ආගමකින් තොරව මේක දිනු කරන වැඩපිළිවෙලට ගිහිල්ලා. හැබැයි ඉතින් හොඳටම ප්‍රවෘත්ති වලට අහුම්කම් දෙනවා නම් හොඳටම මේ විශ්ලේෂණ ඇහුවොත් ඒ ලොක්ක දැන් තේරුම් අරගෙන ඉන්නේ. හැම උග්‍ර විෂය විද්‍යාඥයෙක්ම හැම රාජ්‍ය නායකයෙක්ම දන්නවා අපි යන්නේ නරක පාරේ කියලා. අපි විනාශයක් කරගෙන යන්නේ කියලා. නමුත් ඒගොල්ලන්ට නතර කරන්න බෑ. මොකද මේ කාම ඇබ්බැහිය කියන එක හරියට පළඟැටිය ගින්නට පනිනා වගේ කියලා කියන්නේ. පළඟැටිය බොහෝම ආශයි එලි එලි එළියේ තියෙන ගින්දැල්ලක් දකිනකොට ඒකට පනින්න. ඉතින් ඌ සීග්‍රෙන් ඇවිල්ලා පැන්නට පස්සේ ඌගේ අණ්ඩක් පිච්චෙනවා, තට්ටක් පිච්චෙනවා. ඉතුරු අණ්ඩෙන් සහ ඉතුරු තට්ටෙමුත් කරන්නේ අරකටම පනින එකනේ. බුදුරජාණන්සේ දවසක් ගන්ධකිලිය ඉස්සරහා පහනක් පත්තු කරලා තියෙනවනේ බුදුහාමුදුරේ ඉන්න ගන්ධකිලිය හැමදාම. ඒක ඉස්සලා භාවනා කරනවා. භාවනා කරනකොට පේනවා මේ සත්තු ඇවිල්ලා අර විවෘත ගින්නට වැටෙන හැටි. බුදුන්සේ කල්පනා කරන මේ කිටි ආයුෂ ඇති සත්තු තවදුරටත් මේ ගින්නට ප්‍රමත්ත නිසා එතන මැරලා ඊටත් එදී කිටි ආයුෂ වලට යනවා මිසක් ආ බුදුන්සේ චිමිනියක් දාන්න හරි මොනවාක්වත් කරන්න දඟලන්නේ නැහැ. මේ ලෝකේ හැටි උදාන පාළිය සඳහන් කරලා තියෙනවා කිටි ආවුස ඇති සත්තු ගින්නට වැනලා ඉතුරු වෙච්ච තඩු දෙකමුත් ගින්නට යන හැටි දිහා බලනකොට අද මේ පෙරේත මිනිස්සයා කාමභෝගී මිනිස්සයා විනාශ කරන්නේ තමන්ගේ චරිත විතරක් නෙවෙයි විනාශ කරන්න දෙන්නේ වැරදි ආදර්ශය තමන්ට විතරක් නෙවෙයි ලෝකෙටම බලපෑ නිසා භාවනා කරන මනසේ එක චිත්තක්ෂණයක් චේතනා පහළ නොකර මම දැන් මෙතන කියලා දන්නවනම් මේ ලෝක ප්‍රශ්නෙට උත්තරේ උතනයි කියලා. කවදාවත් කවුරුත් හිතන්නේ ඒ යෝගාචරණ පුළුවන් නම් මට ඊයේ පුළුවන් එක චිත්තක්ෂණයට මම අද චිත්තක්ෂණ දෙකක් කියනවා. තුනක් ඉන්නවයි කියලා ඒ මිනිස්සයා ඒ චිත්තක්ෂණ ගානින් ලෝක සාමයට දායක වෙනවා. මේ පෘථිවිය රත්නයකට දායක වෙනවා. අනිත් පැත්ත හැදෙනවා. පරිසර දූෂණයට අනිපැතන කිසිම කෙනෙක් හිතන්නේ මේ පෙරේත જાති ඇති කරන මේ කඩප්පුලි ප්‍රශ්නට උත්තරේ දෙන්නේ මයිලන් කියලා. බුදුචන්දන්ස කියන්නේ මොකද්ද? ඒකායනෝ අයම් බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමයි දුක්ඛ දෝමන සත්‍යකමයි ඥායස්ස අධිගමයි. මේ න්‍යාය දැනගන්න මහණී එකම ක්‍රමයයි තියෙන්නේ සතිය විතරයි. කීයෙන් කීදෙනෙත් බෞද්ධයා මේ ඒකායන මාර්ගය වශයෙන් තියෙන සත්‍ය බුදුහාමුදුරෝ දේශනා කරපියක් කියලාවත් දන්නේ. අපි බුද්ධහම කියලා කරන දේවල් දිහා බැලුවොත් එහෙම නැත්නම් අප්‍රමාදයේ વિશે අපේ තියෙන ආකල්පේ බැලුවොත් සම්පූර්ණ පිටස්තර දෙයක් වගේ අද කාටද කියලා සභාවකට සත්‍ය ගැන උපදේශ දේශනාවක් දෙන්න මාට එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒගොල්ලෝ සමාඩ PhD double PhD අරගෙන තියෙන බුද්ධාගම. බුද්ධහම පිළිබඳ පාඨමාලා හදනවා. සතිය දන්නේ. මේ කාටවත් දොස් කියන්න බෑ Taman ගැන හිතන්න. දවසේ කොච්චර වෙලාවක් අපි ඒ සතිය වඩන්න නැත්නම් මේ වඩපු සතිය දිනු කරන්න උදව් කරනවාද? එහෙම නැත්නම් ඒක කරන්න බැරි කාරණා කිය කියා අපි මේ එක එකට පොහොර දානවාද කියලා බැලුවොත් ඒ ලෝක චිත්‍රය ඒ කාන්තේම තමයි ගන්න පුළුවන්. නමුත් අපිට තියෙන අර දෙවෙනි සැරේ කැටේ උඩට ගිය කැටකුරුල්ල වගේ අපි තාමත් කරන්නේ වැරදි වැඩේ තමයි. හැබැයි පුළුවන් ද සංවේගය පහල කරගන්න පුළුවන් ද ඒ පිළිබඳව අවදි භාවය වැඩි කරගන්න පුළුවන් ද ඒ පිළිබඳ සංවේදී භාවය වැඩි කරන මොනවා හරි බයක් ලැජ්ජාවක් චකිතයක් ආපු ගමන් තමන්ගේ හිත පවත්තන්න ඕනේ මේකේ කියන කර්මස්ථානය අඳුර ගන්න පුළුවන් නම්, ക്ഷേම භූමිය අඳුර ගන්න පුළුවන් නම්, නිර්මල තන අඳුර ගන්න පුළුවන් නම්, නික්ලේශී තන අඳුර ගන්න පුළුවන් නම් ඒකට කියන මනුස්සකම කියලා. තමන්ගේ සතිය පිහිටපු චිත්තක්ෂණේ විතරයි මනුස්සකම කියන්නේ. අංග සම්පූර්ණ. අනේක හැම වෙලාවෙම අපි එක ස්පොට් එක. එහෙම නැත්නම් ආංශික ජීවිත ගත කරන මිනිස්සු ගන්න හැම තීන්දුවක්ම ආංශික තීන්දුවක්. ඒ වගේම ලස්සන පැත්තක් තියෙනවා සතියෙන් ගත කරන කිසිම වෙලාවක මොනම තීන්දුවක්වත් ගන්න වෙන්නේ නැහැ. ඒකට තීන්දුව ඕනේ. ඒක ඒකෙම පිළිච්ච දෙයක්. ඒ නිසා මේ වගේ දෙයක් හම්බෙච්චාම ඒක නොකරන්නේ මොකද අපි ඒකේ නීරසයි. ඒක කම්මැලි. ඒක ඒකාකාරයි. ඒක උපේක්ෂකයි. අපිට ඕනෙලා තියෙන්නේ මොනවා හරි කටගැස්ම. ඒක කටගැස්ම දිගේ යන්න ගිහිල්ලා අපේ අර අහිංසකකම අපේ මනෝසකම අපේ සරලකම නැති නිසා පුදුමාකාර විඳවිල්ලක් විඳිනවා මේක අපිට දැන් විසඳා ගන්න බැරි නැත්නම් විශාල ප්‍රශ්නයක් වගේ පෙනුනට නිකන් නිදර්ශනයට ගන්න අවුරුදු 6 වෙනකන් අපි හිටියේ ඕනෝ කියන උපේක්ෂාවයි. දැන් උනත් පොඩ්ඩල මේ දිහා බලන්න කවමදාකවත් චේතනාවක් නැහැ නුඹේ හිතේ. කරන හැම වැඩක්ම සුන්දරයි නේ. පොඩි කච්චු කෙරුවත් ලස්සනයි. කක්ක කරත් ලස්සනයි. කිටි ටිකක් වමනේ දාගත්තත් ලස්සනයි. හෙළුවෙන් හිටියත් ලස්සනයි. මේ අන්දලා තමයි ඌ සෞතු කරන්නේ. කවුද ඉස්තරලාම් පොඩි කාට අන්දන්නේ? අඳිනවා කියන්නේ මොකද්ද? ගුණාට අඳිනවා කියන්නේ. ඌ ඉන්නේ ඇඳලා කියලා අපි කියන්නේ. ඉස්සෙල්ලම අඳන්නේ දෙමාපියෝ දෙන්නා. ඊට පස්සේ උට ඇඳුම් ගලවන්න බෑ. මා විශාල අපරාධයක් වෙනවා හුස්ටිටපත්. හරියට නිකන් ඇඳුම් ඇඳගෙන ඉපදුනා වගේ කතාව නිකන් දැයි. ඒක නිසා අපිට ඔච්චර දුරට කියන්න ඕනේ මේ පොඩි එකෙක් දිහා බලනකොට පේනවා කවදාවත් චේතනා කරන්නේ ඌ කවදා චෝදනා කරන්නත් බෑ ඌට ඉල්ලීමක් කරනකොට තියෙන එකම දේ බබුගේ බලේ ඇඳුම් බලේ. අඬනවා. එච්චර තමයි තියෙන්නේ. එතකොට අම්මලා තාත්තලා රක්ෂාව තැරලා ගෙදර ඉඳලා ඌට සලකනවනේ. ඌට කියන්නේ වසවර්තියයි කියන. අම්මල ගන්න වශී පවත්තන්න පුළුවන් එකක්. බොණ්ඩ තරම් සල්ලි තිබුණත් ඌ දෙපාර අඬනකොට සියල්ල අතහැරලා ඉන්න ඕනේ. ඒ පොඩි එකා තාම ඇතුලේ ඉන්නවා. ඒ පොඩි එකා තාම ඇතුලේ ඉන්නවා. ඒ අහිංසකම සලකන්නේ මේ manussකම සලකනද ඒ සරලකම සලකනද මේ ඍජු දීතියෙදි මේ අනම්මනම් කුණුහරපේ ඉගෙනගෙන අනම්මනම් මේ සමීකරණ ඉගෙනගෙන අනම්මනම් දැනුමක් ඕනේ කියලා හිතන්න එපා මේකට දැනුම ඕනේ නැහැ කියලා කියන්නත් බෑ නමුත් වැඩේ තේරුම් ගත්තට පස්සේ පේනවා මල පනිනකොට දන්නවනම් දැන් මේ තියෙන්නේ බයක් මේ තියෙන්නේ ලැජ්ජාවක් මේ තියෙන්නේ jigutsaවක් කියලා. අන්න එතකොට කොතෙන්ද ඇවිල්ලා නැතර එන්න ඕනේ කියන එක දන්නවනම් ඒ තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. ඒ තමයි ධම්මං සරණං ගච්ඡාමි. ඒ තමයි සංඝං සරණං ගච්ඡාමි. මේක විශ්වාසය ඇති වෙච්ච දවසට කියනවා සෝවාන් මොන කරදරයක් වුණත් අපි එන්නේ බුදුන් ගාවට. අපි ඉන්නේ ධර්මයට, අපි ඉන්නේ සංඝයාට, අපි ඉන්නේ තමන්ගේ සීලෙට. ඒ වෙනුවට අපි කතරගම දීයෝ ගාවට යනවා, മന്ത്രിතුමා ගාවට යනවා, ඇමතිතුමා ගාවට යනවා. එහෙම නැත්නම් පගාවක් අහනවා. එතෙන් අරකම කියන්නේ කොච්චරක් ඒ කටයුතු කරන කොච්චරක් බුදුහාමුදුරන් නිග්‍රහ වෙනවා. විශේෂයෙන්ම යෝගාවචරය. අනේක දන්නේ නැති කෙනාට ඒක ප්‍රශ්නයක් නැත්තේ. අපිට මේ ෆෝමියුලා එක දීලා තියෙද්දි ඒක ආයනෝ අයම්බික් වේ මංකෝ කියලා දීලා තියෙද්දි අපි මේ දෙයක් හදිසියක් වෙච්චාම බුද්ධ සරණගතයන් කියන්නේ කවුද? බුද්ධ සරණගතයන් කියනවා පන්දලට ආපු වෙලාව. කලබලයක් වෙච්ච ඔබ්ගිය මට්ට කියනකොට ඔන්න වැඩේ යනවා. අනියාර ගෙදර ඉන්න අම්මට බයිනවා. මොන කරදරයක් වුණත් බුද්ධ සන්නගතම් කියන්නේ ඉගෙන ගන්නවා නම් ඒක ඉතින් අර කට වචනේ කියන එක නෙවෙයි. ඒ ඒ දැනෙන දේ මම ඉන්නේ අනතුරුදායක තැනක අගෝචර භූමියක මට ගෝචර භූමිය තියෙනවා අගෝචර භූමියේ ඉඳදී අගෝචර භූමියේ ඉන්න බව දැනගන්න එක බුදුහාමුදුරන් කරලා දෙන්න බෑ. පුහුණු කරන්න ඕනේ. පුහුණු කළේ ඉතින් ගියාට පස්සේ ඒ අගෝචර භූමියේ එහෙම නැත්නම් අනාරක්ෂක තැනක ඉන්නකොට අට්ටියති හරායති ජීවිච්චති තියනද වයන මට ලැජ්ජ හිතෙනවා මං දුකටපත් වෙනවා මං පිළිකුල් කරනවා මේ කියලා දන්නවනම් ඒක පිළිබඳ පශ්චාත්තාප වෙන්න එපා ඒක භාවනා උපයපු දෙයක් විදිහට ගන්න. ඊළඟ ඒකට කියන්න හරි දැන් මම මොකද කරන්නේ මොකද කරන්නේ ගෙදර යන්න. උපේක්ෂක දන්න දෙන්න. මේ ලස්සන ප්‍රවපැත්තක් තියෙනවා. මෙහෙම මෙහෙම කරනවා අපි ඉස්සලා නම් අපේ කලබලක් වෙච්ච ගමන් පත්පිටලේ යටතේ යන්න හදන්නේ. නමුත් මේ මානුක පුත්‍ර ස්වාමීන් වහන්සේ වතර කියලා දෙනවා රූපේ බලද්දිම උපේක්ෂා වෙන්න පුළුවන්. රූපේ බලද්දී ආනපානෙ ඉන්න ඕනේ නැහැ. රූපේ බලද්දිම උපේක්ෂා වෙන්න පුළුවන්. එදාට රහ. මම මේ බලන රූපේ තියෙන මේ මන අපේ තියෙන මේ යමන අපේ තියෙන කියලා ඒක පිළිබඳව මේ හිත අසීක භූමියටපත් වුණාට පස්සේ එතනත් ආනාපානට ගත්තා වගේම රූපේ බලද්දිමත් අන්ධෙක් වගේ හැදෙන්න පුළුවන්. ඇස්සත්තේ අන්ධෙක් වගේ හැදෙන්න පුළුවන්. රූප දැක්කට නොදැක්කා වගේ ඉන්න පුළුවන්. ඒකත් අපේම කම්බිනේෂන් එකේ අපේම යන්ත්‍රයේ තියෙන එකක් ඒකේ ඉන්නේ අට්ටියටි හරායටි දෙකුච්චිටි උනාට පස්සේ ඒක හොඳට මුල් බහගත්තට පස්සේ රූප ඇත්තේ නමුත් ඇස් ඇත්තේ නමුත් අන්ධෙක් විදිහට හැදෙන්න පුළුවන් දැක්කට මොකද නොදැක්කා වගේ ඉන්න පුළුවන් ඉතින් ඒක නිසා අපි හුඟක් වෙලාවට හිතන්නේ ඉන්නේ මේ ditthi ditthi mattan suti sutta mattan කියන ඒ අර සමීකරණයේ බාහ්‍ය සූත්‍රය. නමුත් මේකෙත් තියෙනවා. පාලක පුත්‍ර සූත්‍රෙත් තියෙනවා. ඒකට එන්නේ පිට යන්න එපයි කියලා කියන්නේ යන්න එපා. හිත පිට යනවා කියන එක හිතේ හැටි. ගියාට පස්සේ ඉන්න ආරක්ෂක භූමියේ නෙවෙයි. නැත්නම් ගෝචර සම්පජන්ණය නෙවෙයි කියලා පළවෙනි සම්පජන්ණය අගෝචර භූමියට ගියා කියලා දැනගන්න එකට අපිට කුලීකාරීකලව කරන්න බෑ කියලා හිතාගන්න. වෙන කිසිම කෙනෙකුට දෙන්න බෑ ඒ පැවරුම. ඒක යනකොටම ඒ බව දැනගෙන මේ මගේ භාවනාවේදී වුණා මේ මගේ සතිය මට ලබලා දෙන අතිරේක ලාභයක් කියලා. වැරදි වැඩක් කරනකොට පහළ වෙන්නා වූ ඒ දුකටපත් වෙන ගතිය, ලැජ්ජාවටපත් වෙන ගතිය සහ පිළිකුල් කරන ගතිය අපේ හරි පැත්තට දාගන්නවා. දාගෙන එහෙම පිළිකුල් නොකළ හැකි ලැජ්ජාටපත් වෙන්නේ නැති ආරක්ෂක භූමියට එන පාර කලින් හදලා තියෙනවා. දැන් මේ වෙලාවේ අපි ගන්නෙ කයට හිත ගන්න එක. නමුත් එහෙම කරන කරන යනකොට රූප බලද්දීම ඇස් ඇත්තේ නමුත් අන්දී කුසේ හැදෙනකොට රූපේ බලද්දිම කෙලස් නොපදවන්න පුළුවන් තරක් තියෙනවා. ඒක වෙන්නේ අර සීක භූමියේදී ශික්ෂා භූමියේ හොඳට පුහුණු වෙන්න වෙන්නේ කියලා අශේක தත්තරපත් වෙනකොට දකින්නත් தත්තට දැක්කට දැක්කේ නෑ කියන විදිහට වගේ. සද්දය වුණාට අමාරුසයි කියන්නේ මට වුණා නෑ එච්චරයි. කර්ම ඈ මට වුණා කියලා. ඉතින් මේ මනුස්සයා අයියෙන් කියන ආයෙත් නෑ මට වුණා කියලා. එච්චරයි. මොන නඩුවක් ඉවරයි. අපි කන්ට්‍රෝල් දීලා ඇහුවොත් තමයි මේක කෙලේශයක් වෙන්නේ. කාට හරි කියන්නේ මට වුණා කියන්නේ ඉවරයි. එදාම පෙන්නන්නේ මම දැක්කේ නැහැ. ඉතින් අර හමුසු කෙනෙක් ගියාලු බස් එකේ මේ ඩ්‍රයිවර් එක්ක මෙහා පැත්තේ සීට් එක ප්‍රයිවට් බස් එක. ඩ්‍රයිවර් වගේ නේ එතකොට. මේ රෝසා බස් එක ගිහිල්ලා තියෙන්නේ. ගිහිල්ලා වෙලා මිනිස්සු පයින්නකොට එතනම මැරලා වැටෙනවා. දැන් පොලිසිය ඇවිල්ලා කිව්වලු ඩ්‍රයිවර් කියන්නේ ඌ හැප්පුවේ නෑ කියලා. පාරේට මිනිස්සු ඩ්‍රයිවර් මරන්න හදනවා. ඊට පස්සේ සංඝයා දැක්කා පස්සේ කිව්වලු ආ ස්වාමීන් වහන්සේ කියන්නේ හරි ඒ නිසා ස්වාමීන් වහන්සේ අද දැක්කේ කියලා ඒකල මම ඇත්ත එක හරියට හිතේ කිව්වා. පොලිසියට කියන්නේ බෑනේ ඇක්සිඩන්ට් වෙනකොට ඇත්ත එක අරගෙන ඉන්න කියලා. ඉවරයි. එයා දන්නවා මේකට කට උත්තරයක් දුන්නොත් මහා දුරදි කියන ගමන. ඇක්සිඩන්ට් එක වෙනකොටම ඇත්ත එක වහගෙන යාම සුබ කරවන්න හිටියා. පොලිසිය ඉෂුවර් දන්නවා එනවා. මම ඉන්නේ තමයි යහන්නේ කියලා දන්නේ ඒකට එනවා. දැන් දැක්කේ නෑ. ඉවරයි. අපේ අම්මා කියනවා බල්ලෙකුට බත් ටිකක් දුන්නාම ඌ එක කනකොට කකුල් දෙකෙන් වහගෙන ඉස්සරහ කොනේ ඉඳලා පස්සෙන් පස්සට කකහේ. ඇත් දෙක වහගෙන නොකන්නේ. ඉතින් ආයෙසරේ ඈ ඌ ගන්නකොට මොකද ඔය කියලා අහපොම අනේ බතක සුදක් හත් දවසකින් දැක්කේ නැහැ කියනවා. කොයි වෙලාවෙත් ඈ ඌ ගන්න මොකද ඒක කියලා අහපොම බතක සුදක් දැකපු කාලයක් මතක නැහැ. ඒක මොකද බත් කන්නේ ඇත් දෙක වහගෙනනේ. ඉවරයි. යෝගාවචරණ ඇප්පිල්ලන් දෙකක් තියලා තියෙන ඕනෝකට. යෝගාවචරයේ කෙනෙක් ටෙලිවිෂන් කැමරාවක් වගේ අරගෙනමයි තියෙන්නේ CCTV කැමරාවක් වගේ හැම කුණු හරිපෙම දාගන්නවා hard disk එක පිළිලා වැක්කෙනවා දැන්. දැකපුවා දන්නේ නැහැ දුකපුවා දන්නේ නැහැ. ඒ නිසා මේ දැනට තියෙන tools ටික අරගෙන එහෙම නැත්නම් කයේ හිත නතර කිරීම, ත්‍ක්මනේ ආනාපානෙ වගේ අරගෙන පිට ගියාට පස්සේ ගිය තැන සිට නැවත ඒ ආරක්ෂක භූමියට එන පාර ඒක ආධුනිකයෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි අදාගෙන හතරවෙනි දවසේ නිසා මේක කියන්න පුළුවන් මේ පාර විස්තර කරන්න උත්සාහ කරන්න පැහැදිලිවම පැහැදිලිවම අපි මාර්ග ඥානයට වැටලා තියෙනවා කාට හරි ඒක විස්තර කරගන්න බැරි නම් මේ හිතියම අනතුරුදායක අනතුරු අරමුණ මේකයි ඒ වෙනකොට උපේක්ෂක අරමුණ මෙහෙමයි අනතුරු ඉඳගේ අනතුරු දැනගත්තේ මෙහෙමයි මං ආවේ මෙහෙමයි ආවට පස්සේ මෙහෙමයි කියන ඒ විස්තරේ කාට හරි කරන්න පුළුවන් නම් එච්චර ලස්සන වචනයක් මුළු ලෝකෙම නැහැ අනේ එදාට තමයි අපිට තේරෙන්නේ භාවනා කරලා විතර නෙවෙයි කමඨා සුද්ධ කරන්නත් දාන්න කිව යුත්ත දානවා ඒ කිව යුත්තත් හිතලා බලලා නෙවෙයි කරන්නේ අර්ථයෙන් සපේලා කියන්නේ. වෙච්ච දේ. එතකොට ඒක පැත්තක වශ විලියජාවක් අපි ළඟ තියෙන්නේ මේ හිත පිට ගිහිල්ලා. නමුත් යෝගාචර වසංගන්නේ ඒක භාවනා මාර්ගයෙන් සුද්ධ කරපැටි කියන්නේ ලකෝ ජයග්‍රහණයක් විදියට. ඒ යෝගාචරයට විතරක් මට හිතන්න පුළුවන්. තව කෙනෙකුට භාවනා කරන්න හැටි කියලා දෙන්න පුළුවන්. නැත්තම් බෑ. නැත්තම් අපි කොච්චර පිට පිට යන්නේ නැතුව නතර කරන එකයි මේකේ භාවනාව කියලා. එහෙනම් මේ පාරසතිය බ්‍රාහ්මණයාගේ ඒ ඒ බහුණට කියපු කතාව තමයි කියන්නේ. හිත පිට යනවා බය වෙන්න එපා. භාවනා කරපේක නට ආවුද ඇති කියනවා බය වෙන්න දෙයක් නැහැ නේ. හිත පිටපලච්චාවයි ආපහු එන ගමන. දැන් අපි විස්තර කියන්නේ පිට යන ගමන ගැන අනේ භාවනා කරනකොට සද්දයක් ආවා. කියම්මට වාත්තයක් ආවා. ඊට පස්සේ ඔන්න වේදනාවක්. අනියම් කියම්මට ඔන්න වේදනාවක්. නිච්ච දුක්ඛං අනත්තං සංසාරේ කිය පිට යන ඒවා ගැන පචනේ පුරවනවා. එක දවසක උත්සාහ කරන්න එක දවසක උත්සාහ කරන්නේම ගිය තැනකින් පටන් අරගෙන නැවත ආරමුණට එන හැටි ඉදාට තමයි තේරෙයි තමන් වෙනස් කෙනෙක් වඩපත් වෙලා කියලා. මේකට කියන්නේ පිට යන හැටි බැලීමට කියනවා සමුදය කියලා. ආපහු එනවා බැලීමට කියනවා නිරෝධය කියලා. නිරෝධ සත්‍ය මේකයි කියලා අවබෝධ කෙරුවට පස්සේ තමයි නිරෝධ ගාමනේ ප්‍රතිපදාව වැටෙන්නේ. මෙන්න මේකයි කලියුත්තේ කියලා කවදා හරි වැටදිගේ වැටහිම ගිය දවසේ පහුවෙන්ද ඉඳලා ඒ දේ කිරීමට වඩාම සප්පායදී මොනවද කලියුත්තේ මොනවද කියලා තේරුම් ගන්න. ඒ නිසා නිරෝධ ශක්තියට පස්සේ මතක තියානින්ද නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඉතින් අද මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙන අපේ ධර්ම දේශනාව මම හිතනවා මේ ඉදිරිපත් කරපු කරුණු සහ තම තමන්ගේ අත්දැකීම් නිසා මේ කරුණු තමන්ගේ භාවනා ජීවිතයට සම්බන්ධ කරගෙන වඩා වඩාත් සතුටින් වඩ වඩා ජයග්‍රහී විදියට මේ සතිය තව තවත් විපුල තත්ත්වයටපත් කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිළු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් අපි විනාඩි ස්වල්පයක් කරගනිමු. ettavata chadi gata sajjana kirima haraha අපි යම් ආකාරයට උපයාල ප්‍රයා ගන්නවා දැන් කුසලයක් වේනම් ඒ කුසී ලෝකවාසී සීල සත්‍යයන් සමග හදා බෙදා ගැනීමට මුදිතාවෙන් අනුමೋದනා ශීර්ෂේ. ittavatajangammi ඊධම්මතං පුඤ්ඤ සම්පදං සබ්බී දේවා නුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavatajangammi ඊධම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ පුත්‍රා නුමෝදන්තු සබ්බ ittavatacanammehi sambandam punya sampadam sabbhi hattanumodantu sabba sampatti siddhiya ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤ අනුමෝදිතා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිතා ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ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 සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සෝපස්තේතා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti රග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සුපත්